ඉතින් මේ විචා දිට්ඨි සූත්‍රයට වැඩිය අපේ ශ්‍රාවක ජනතාව අහන්න කැමති සම්මා දිට්ඨි කියන වචනය. මොකද ඒක ටිකක් ප්‍රසිද්ධයි ඒක ආස්තික පැත්තේ තියෙන එකක්. නමුත් ඒකේ නැස්චාර්ත්‍ය තමයි මිච්ඡා දිට්ඨි කියන සඳහන් කරන්නේ. ඒ සිංහලෙන් මිත්‍යා කියන අදහස සඳහන් වෙලා තියෙනවා. සමහර ඇත්තෝ එකට පටු කියන අදහස දෙනවා. පටු දෘෂ්ටිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ පුළුල් දෘෂ්ටි දෘෂ්ටියක්. නැත්නම් යහපත් දෘෂ්ටියක්. ඉච්ඡා දෘෂ්ටි කියලා කියන්නේ දිට්ඨිය කියලා කියන්නේ අයහපත් පටු මිත්‍යා දිට්ඨිය. ඉතින් මිච්ඡා දිට්ඨි නැත්නම් සම්මා දිට්ඨි කියන දෙකට මුල් වෙච්ච මේ දිට්ඨි ප්‍රශ්නය නැත්නම් මේ දැකීම පිළිබඳ ප්‍රශ්නය අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න ඇහිම් කරන දැනීමක් නෙවෙයි දැකීමක් නෙවෙයි මෙතන සඳහන් කරන්නේ මනසින් ඇති කරන දැකීම. ඉතින් මේ මේ මේ දෘෂ්ටි පිළිබඳ හොඳ පැත්තක් තියෙනවා. භාවනාවකට ආගමකට ධර්මයකට සදාචාරයට යොමුති නැති කෙනෙකුට මේ මාතෘකාව අදාළ නැහැ. ඒගොල්ලන්ට දෘෂ්ටි ප්‍රශ්නයක් ඇති වෙනවා. යම් කිසි කෙනෙක් ආගමකට ධර්මයකට පෙළඹිලා සදාචාරයක් ගැන හිතලා ආධ්‍යාත්මික ජීවිත ගත කරලා සාර්ථක වෙච්ච කෙනාට විතරයි දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක හරි වාසනාවන්ත පිළිතුරක්. අදාළ නැති අය දන්නේත් නැහැ ඕනෙත් නැහැ ඒක අදාළ නැහැ. එහෙම නැත්නම් කියනවා මේ දෘෂ්ටි ප්‍රශ්නේ ඉල්ලලා කන දෙයක්. ඉල්ලලා ගන්න දෙයක්. හරි ගිය කෙනාට විතරයි ප්‍රශ්න මතුවේ. මේක මේ අධ්‍යාපන ක්‍රමේ ලංකාවේ ලෝකේ තියෙන එකත් එක්ක බලන ටිකක් පරස්පර විරෝධී. අපි බලාපොරොත්තු වෙන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉස්සරහට යන්න යන ප්‍රශ්න අඩුයි කියලා. නමුත් මේ සංසාරය පිළිබඳ ප්‍රශ්නේදී, දර්ශනය පිළිබඳ ප්‍රශ්නේදී, සදාචාරය පිළිබඳ ප්‍රශ්නේදී, ශික්ෂා පිළිබඳ ප්‍රශ්නේදී ශික්ෂාවන්ත වෙන්න වෙන ප්‍රශ්න වෙනවා. ඉතින් ඒකට අපි සතුටින් සාදරයෙන් පෞෂත්වයෙන් මුණ දීලා අයිය හති තියෙන ලායි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවද නැත්නම් ප්‍රශ්නේ පැනලා ගිහිල්ලා අපි අභාග්‍ය සම්පන්න දේවල් වුණාට පස්සේ පශ්චාත්තාප වෙනවාද කියන එක ඕන කෙනෙකුට පුද්ගලික සත්‍යනතාවයට ඇරිච්ච ප්‍රශ්නයක්. කිසි කෙනෙකුට කියන්න බෑ නෑ නෑ ප්‍රශ්න වලට ලැහැත් වෙලා ශික්ෂාට ලැහැත් වෙලා හික්මීමකට ලෑස්ති වෙලා ඔය ඉදරම් පිටිමේ පැත්තට කියලා ඒක පුරුදු වෙන එක ලොකු දෙයක්. ඒක දක්ෂ ළමක් ඒක බාලදක්ෂ කියන්නේ ඕක තමයි. ඒසයක කරන්න ඕනේ. ඒකට ඒක නෑ නෑ අවශ්‍යතාවයක් නෑ. මම මේ සාමාන්‍ය විදිහට ඉදරම් පිටිමේ ජීවත් වෙන ප්‍රශ්න කවදද මන්නේ මොකක්ද ඇතුළේ මන්නේ අපායට යනවා මොකද දාලා. ඊට මොකද තියෙනවා මාව ජීවි ලෝකයක්. ඉතින් මේ ප්‍රශ්න දෙකක් කියනවා දරුවා නැත නිතරම ඇති වෙනවා. ගුරුවරු සහ ගෝලයා නැත නිතර ඇති වෙනවා. දොස්තරල සහ දක්ෂ ලෙඩුත් අතර ඇති වෙනවා. රජුරෝ සහ රට්ටු අතර ඇති වෙනවා. කාටවත් එහෙම මේ පටවන්න පණවන්න බැරිකම තමයි සර්වචනාසිකේ තියෙන විරුද්ධතාවය අනික හැම එකෙම සර්වදාරි දිව්‍යඥාන්සේදීම අයිතියක් තියෙනවා බලපෑමක් කරන්න. ඒ නිසා මේ ඔක්කොම සර්වදාරි දිව්‍යඥාන්සේගේ මැවීමක් ඒක නිසා මවන්නට පුළුවන් Tamange මැවීමට විධානය කරන්න ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. බුදුජානනාංශේ අපි වල දෙනෙක් කදාන නැත්තම් මට වචන පාවිච්චි කරන්න පුළුවන් නිසා මම සතුටු වෙනවා. අදාළ දේ තමයි සමාදාය සික්කත සික්ඛාපදේසු Tamanට ඕනේ නම් ශික්ෂාපද සමාදන් වෙන්න Tamange බණ අපිට කවුරුත් කිව්වට කරපිට තියාගත්ත තේවා සීලබ්බත පරාමාස වෙනවා. තමයි ඕනේ නම් ඕනේ ශික්ෂාවක් ගන්න පුළුවන් ගන්න ගන්න ප්‍රශ්න වැඩි. දැන් ලෝකයේ පැත්තේ බලන්න. නමුත් කවදා හරි අපි අවසාන විභාගයේදී ලොකු ආශයක් ලැබුණා අපි පෙරහොටුවක් ලැබලා තියෙන නිසා. ඒ නිසා ශික්ෂා කරුත්වය සාර්ථක වෙච්ච නැත්නම් ශික්ෂාවන් තමයි පටවගෙන පවරගෙන තමන් විසින් හික්මෙන්න ඕනේ කියලා හිත හදාගත්ත කෙනා ඒ ශික්ෂාවේ සාර්ථකත්වයේ මත නැත්නම් සීල ශික්ෂාවේ සාර්ථකත්වයේ මත සමාධි ශික්ෂාවකට යනවා කියන එකත් අහඹයක්. සීලයේ තියෙන ඉක්මීම තියෙන හැම කෙනාම සමාධියට යන්නේ. හැබැයි ප්‍රායෝගික අදහස නම් සීලය සීලම් මේ සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානි සංසා කියලා සර්වත්‍ංශේ දේශනා කරනවා. සීලයේ භාවනා කරන්න කරන්න භාවිත වෙන්න වෙන්න වැඩිෙන්න වැඩිෙන්න ඉක්මෙන්ට ඉක්මෙන්ට යාට සමාධියට අත දීබ්බෝ සාර්ථක වෙන සිනි ඉරෙයි. සමථිතේ හැම කෙනාම මේක කරනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. මම කරනවද නැද්ද කියන එක විතරයි මට ප්‍රශ්නේ. ඊට පස්සේ මේ සමාධිය හරියට පස්සේ විතරයි මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ. සමාධිය නැති කෙනාට සීල නැති කෙනාට දෘෂ්ටි ප්‍රශ්න නැහැ. විහාර තියෙන්නේ පාන් ගණන්ද ඩොලර් එක කීයද ඊගා භූමිකම්පා වෙන්නේ කවද්ද? ඒ ඔය භෞතික විද්‍යාව නැත්තම් භූගෝලය විතර යටවල ඉන්නේ. නමුත් සමාජය කියන්නේ එකන ඒව පිළිබඳව තියෙන ලොකු සැලෙන තැලෙන ගැටි පැත්තකට දාලා තමයි කාය වචන දෙක හික්මවගෙන මේ හිත යම් ප්‍රමාණයකට ඒකාග්‍ර කිරීමේ වැඩ පිළිවෙලට ගියාට පස්සේ සමාහිතෝ භික්කවේ යථා භූත ඥානාති පස්සේ. මම මේ සමාධිය ඇති කෙනාට ඇති හැටිය පේන්න පටන් ගන්නවා. එතකොට මේන්න මේ දැකීමයි මේ දෘෂ්ටිය කියලා කියන්නේ. සමාධිය ඇති කෙනාට කියන්නේ සීලයේ කල්ුවක් හම්බ වෙලා සීලේ ඉදිරි ගමනක් විදිහට හිත එකඟ වීම, ඒකාග්‍ර වීම, ඒකෝදි කියලා කියනවා. උනාට පස්සේ යාට මේ ලෝකයේ ඉදurang හා සම්බන්ධ ප්‍රශ්න වලින් බැහැර වෙන්න වෙන්න අමුතු දර්ශනයක් පේනවා. ඒක හරියට කන්දක් උඩට කරපු කෙනාට ඈත සානුව පේනවා වගේ. ඒ වගේම Taman නගින්න මුල් වෙච්ච කන්ද බාමුණු තියෙන ගම ඈත් වෙනවා. ඒක පේන්නේ ඒක තියෙන ගස්කොලන් ටික විතරයි. නමුත් ඈත පේනවා. ඉතින් අර කන්ද බාමුණු ඉන්නේ එකනයි කන්ද උඩ නැගම එකනයි අතර දෘෂ්ටි දෙක බැල්ම දෙක වෙනස්. ඉතින් කන්ද බාමුණු ඉන්නේ එකනයි කියනවනම් ඉතින් අපි දෙන්නම කරන්න බලන එකනේ. උඹට පේන්නේ මට පේන්නේ නැති උඹට එක්ක පිස්සු. ඒක නැත්තම් ඔබ මේ මලේ උළු නරකලා ඉන්නේ. ඌව මට පේන්නේ. මට පේන්නේ මේ ළඟ පේන ගස්කොලන් ටික විතරයි. මට ඇත පේන්නේ. ඉතින් අර කියන හොඳයි. වාට නගින්න ඕන කමක් තිබුණා. තාම ඉන්නේ සානුවේ පාවුල මම වගේ උඩට නැගොත් වෙන්නේ කියලා. අන්න වගේ මේ දෙක අතර වෙනස දැකලා තිබුණා සර්වචන්ස පාවෙන් ඉස්සලා. ඒ නිසා මේ දෘෂ්ටි ප්‍රශ්නය සර්වචනාංශයේ විසින් ඇති කරපු හෝ සර්වචනාංශයේ දේශනාවේ අවසාන කෙලවර නෙමෙයි. ඒක ඊකාව පියවරට යන්න තවත් මකර තොරණක් දොරමං කරා කඩයිමක් විතරයි. ඉතින් ඒ නිසා අපිට තීරුම් අරගන්න වෙන්නේ අපිට මේ වගේ දේශනයක් අදාළ වෙන්නේ අපිට මේ වගේ දේශනයක් තේරෙන්නේ අපි ළඟ යම් ප්‍රමාණයක හික්මීමක් තියෙන නිසා. යම් ප්‍රමාණයක අපේ ශික්ෂාව, සීල ශික්ෂාව 100%ක් මේ ඊට වැඩිය අද හොඳ වෙලා තියෙනවා. ඉස්සරට වැඩිය ඉන්නේ පිරිසුදු නම් ඉන්නේ ඉන්නේ අපිට මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ මහා ලොකු වෙලා තියෙනවා. ඉතින් මේ පේන එක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. තාම සීලයක් නැති කෙනාට ඒ මොනසයා සීලයකට ගිහිලා සමාධියක් ඇති කරන අපිට නැති ප්‍රශ්න එයාට තියෙනවා තේරුමක් නැහැ ඊට වැඩි නරකද අපි වගේ සීලයක් නැතුව සමාධියක් නැතුව හිටියා නම් අපිට තියෙන්නේ ආර්ථික විමසුම කියවන දේශපාලනයක් බලවන ඉවරයි. ඔය සමාධි ප්‍රශ්න ඇත්තේ දෘෂ්ටි ප්‍රශ්න නැහැ. නමුත් මේ දෘෂ්ටි ප්‍රශ්න ගන්න කෙනා සීලේ සාර්ථකත්වය ඇති වෙච්ච කෙනා සමාජයේ සාර්ථකත්වය ඇති වෙච්ච කෙනා ඒ තාම සීල සමාධියක් නැති කෙනෙක් එක්ක වාද කළා රණ්ඩු කළා දිනන්න බෑ. ඒගොල්ලෝ බොහොම ලොකු ප්‍රතිශතයක්. මෙතෙන් ගිය කෙනා බොහොම සුළු ප්‍රතිශතයක්. හරි යාර තේරෙනවා මේ අන්ධබාල ජනතාවත් එක්ක රණ්ඩු වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ කවදාද මෙතෙන් આવොත් තියෙන්නේ. ඒක මට කරන්නත් බෑ. ඒ විශාල ජනතාවට හිමු ගන්නවා කියන එක ජන විඥානයක් වෙනස් කරන කෙනෙක් ලේසි නෑ. ඒත් එයා එක්ක නිස්සද්ද වෙලා මේ සමාධිය නිසා ඇතිවෙච්ච මේ දෘෂ්ටිය නැත්නම් මේ දෘෂ්ටි ප්‍රශ්නය යා ඒකෙන් මන්දෝත්සහය නොවි පශ්චාත්තාප නොවි මාරි යම් ප්‍රමාණික දුසිලිනුත් අතර සිල්වතෙක් වුණාද යම් ප්‍රමාණිකට හික්මිලා සමාධි රේඛියදලා සාර්ථකත්වයක් ලැබුවද ඒ නිසා මට ලැබුණ ප්‍රශ්නයක් කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව අර සීල ශික්ෂා වගේම සමාධි ශික්ෂාදී මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙලා ඉදිරියට යනවා කියන එක තමයි අප්‍රමාදේ කියලා කියන්නේ සූදානම් සරදී කියලා කියන්නේ. ඒ නිසා මේ සමාධියට පෙළඹිච්ච සමාධියන් සාර්ථකත්වයට ලබු කෙනෙකුට ඉදිරියට මතුවෙනා වූ මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රශ්නය ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියන එක මුදුවර තල්කිලි බලන්න. ඒක තාපත්‍යකින් කියන්න පුළුවන්. යම් වෙලාවකට තමයි දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඒක වැටෙන්නේ මම කොච්චරක් මිත්‍යා දෘෂ්ටිද කියන එක තමයි තේරෙන්නේ. අන්න ඒක තේරුම් ගැනීම අභාග්‍යයක්, ඒක තේරුම් ගැනීම නරකයක්, අපලයක්. එහෙම නැත්නම් අරියාදුවක් කියලා සලකන කෙනා එතනින්ම වැටිලා ආගම ධර්මයේ ගැන විකාර දේශනා කරන පටන් ගන්නවා. අනේ මේක නැතුව සීලෙත් නැතුව හිටියනම් මේ මා ප්‍රශ්නක්වත් නැහැ නේද කියලා බහු විකාර දොඩවන කාලයක් එදත් තිබුණා අදත් තිබුණා. සර්වඥාසි ඉන්න කාලෙත් තිබුණා. සීල සමාධි යම් ප්‍රමාණයට ඇති කරගෙන දේශනා කරපු ඇත්තන්ට සමාජ ජීවත් වෙන්න බෑ. ඒත් අරණිය තියෙනවා. ඒත් හිටපු ඔක්කොම මරලා තිබුණා. සොක්‍රටිස්ට වහබාධනී දුන්නා. ජේසුස් ක්‍රිස්තුස්වංශ කියලා එන ගැහුවා. ඕනම නායකයෙක් හිටෙන් ඇවිල්ලා මේ ජන ජනයත් එක්ක ඉන්න ගියොත් වහ වහගෙනත් දෙනවා. මේ වහ කඩේක ලාභයි. මේ මිනිසුත් එක්ක ජීවත් වෙනට වැඩිය වහ කණේක ලාභයි. මොකද ඒ තරම මේ මිනිස්සු සීලය කඩාගෙන සමාධියක් නැතුව নানা ආකාර විෂයන් බෙදාගෙන নানা ආකාර දේවල් වලට විශේෂඥ වෙලා ඒක කී කිය ඉන්න මිසක් මේ ඉන්නේ පටලවාගෙන මේ තාම දන්නේවත් නැහැ තමයි මිච්ඡාදිටික ඉන්න බව. ඉතින් අන්නේ අන්ධකාරයේ අතපත ගානේ ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට ඒ ලෝකය පැහැදිලිවම මේ මිනිස්සු ඉඳලා මානවා. එහෙම නැත්නම් වහබාරිලි ගිරන් දෙනවා. එහෙම නැත්නම් නොවර මරනවා. ඉතින් ඒ බව දැනගන්න එහෙම නැත්නම් ඒ බව දැනගෙන මේ දෘෂ්ටින් පස්සේ විසඳන පිළිස මේ අඳබාල ජනතාවත් එක්ක ගැටිලා ඒක රණ්ඩු කරන්නේ නැතුව පැත්තකට වෙන එක ප්‍රශ්නෙම් පැනියාමද සමාජයෙන් පැනියාමද පශ්චාත්තාප වීමද කියන එකදී බුදුජානනාංශයෙන් පෙන්නන්නේ උඹට ඔය ඉදිරියට යන්න ඕනේ නම් විපාක තව ඉදිරියට යන්න ඕන නම් ධනියා කරෙන් බෙන්බෑම් කුලයා කරෙන් බෙන්බෑම්. මේ කුලයා කරේ බැඳිලා ධනියා කරේ බැඳිලා මේක කරන්න බෑ. ඉතින් දැන් ඒකට ප්‍රශ්නයක් වෙනවා දැන් මම විතර මේ පුටුවක් කොට නැගෙන දිවුරක් කරන රටේ ගාගෙන ඉන්නේ. අනිත ඔක්කොම ගියත්තනේ. ඉතින් ගියත කොහොමඩක්වත් මේ පැත්තට තාම හිත දාලා නැති කෙනෙකුට එහෙමනම් අපි මේ ඩිස්කොලිෆයි කරන්නේ. එහෙම නැත්නම් නුසුදුසු කරනද මේ කතාව කරන්නේ. එතෙන් අපි දැනටම මේ වර්ණ විවරණ ඇඳුම් ඇඳගෙන අමුදරුවට අපි මේ ඉඳදී අපි මේකේ යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලැබලා තියෙනවද? අන්නේ සාර්ථකත්වයේ දිගිය අපිට තව යන්න බැරිද කියලා යම් ගිහිගෙන ප්‍රශ්නයක් આવොත් මම කෙනෙක් දාගන්නවා. යන්න පුළුවන්. ඒ අනේකේදී ඒ ක්‍රියාපටිපාටියේ තියෙන මේ සමාජීය වර්ධන එක විතරමද කියලා වුත් මම කියනවා නෑ. සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. Taman වඩන කරගෙන යන මේ පාර තව දිනුවට තර්ජනයක් වෙන්න දෙන්න එපා. අභියෝගයක් වෙන්න දුන්නොත් ඒ ඕගොල්ලන් ගහනයි නෙමෙයි වැඩිකාරයෝ සමාධි වඩන කට්ටියම වැඩිකාර. ඕගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ ගුණ වසාගෙන ජීවත් වෙන්න. ඉතින් එහෙමනම් සෑහෙන අමාරුක වැඩ. ඒ නිසා මේ සමාධිය නැත්නම් අපි මේ දීක්‍ය පිටමද ප්‍රශ්න එනකොට නෝ කෑකෝ සංඝහලා නෙමෙයි කරන්න තියෙන්නේ. තියලම වුණ වැඩක් මේ ලෝකයා කියන හැම භාෂා ශාස්ත්‍රයක්ම ශාස්ත්‍රයක්ම විශේෂ ශිල්පක හොඳට වඩා. මේ මිනිසුන්ට පෙන්නන්න මට ඕකත් පුළුවන් කියලා. ඒ අතරමැද මේ සමාධියත් වඩන්න. හැබැයි අඟවන්න යන්න එපා. මොනම හේතුවක් නිසා. ಗುಣ වඩන ගමන් ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒක විසීන ශිල්පයක්. ඒ ශිල්පේ දන්නවනම් ගීකේ ඉඳගෙන සෑහෙන කාලයක් ඉඳලා යනවා. මම අවුරුදු 8ක් 9ක් විතර මේ දේ කරා 78 ඉඳලා 88 විතර වෙනකන් මම දැන් පුදුමාකාර දියුණුවක් වෙන්නනේ ජීවිතේ. දක්ෂකම් නිසා නෙවෙයි පැටලෙන්නේ නිසා. මොනක දේවල් පැටලෙන්නේ. අපි ළඟ කිසිම දක්ෂතාවයක් දිනු කරන්න ඕනේ අපි ළඟ සියලු දක්ෂකම් තියෙනවා. සාගුණජතා ඥානයක් තියෙනවා. පටලවා ගන්න. දැනගන්න ඕනේ මිනිසුත් එක්ක ගැටි ගැටි ඉන්නකත් අපිට කරන්න බෑ. ඕන කෙනෙකුට ඕන ජයක් දෙන්න. මට විවේකී දෙන්න කියන්නේ. මොකට ඇක්සිස් මාස්ලේ දන් දෙන්නම්. අනේ කර්මා කළ මගේ විවේකයට බාධා කරන්න එපා. උගලන්ට ඕන දෙයක් ගන්න. හරි මොකක්වත් එපා. මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ විවේකය. ඉතින් ඒක මට හොඳ වෙලාවට පෙරදින විශ්වවිද්‍යාලයේ දවසල හිටපු ඒ වේලවන ධර්ම ගෲප් කියලා මණ්ඩලයක් හිටියා. සංඝයා වහන්සේලා මොකක් අඩුයි නැහැ කිව්ව හැටි. ඊයෝ හිටියේ ඒගොල්ලෝ සිම්පල් ලිවිං හයි තින්කින් නිකාම සාමාන්‍ය සුසුට්ට කඳගෙන ඉන්නවා. රසාවක් කරනවා මේ කට්ටිය කියලා හම්බ වෙන බවක්වත් කියන්නේ කාටවත් එන්න කියන්නේ නැහැ මේකට. ආවට පස්සේ කතා කරලා අපි විසුමානකට පෑද්දයක් එකතු වෙනවා. නිකන් රහස් ගෝත්‍රික කණ්ඩායමක් වගේ. ඒක තුලේ වැඩ ටික කරගන්නවා. අපි ඒ කට්ටියට අපේ සමග ඒක තුනට වග වෙන්නෙත් නෑ අපි මේ දේ කරන්න කියලා. මේ ඒගොල්ලෝ අවංකව තමයි අත්දැකීම් ප්‍රකාශ කරනවා. කවුරු හරි අහුවොත් බුද්ධ වචනත් එක්කම මම අත්දැකීම් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ වගේ පරිසරයක් මට ලැබීම මම උපයෝග දෙයක්ම නෙවෙයි මගේ පෙරපිනක් කියලා මම හිතනවා. මගේ ලස්සනම කාලය. ඊට ලස්සනම කාලේ කිසිම දෙයකට බැඳීමක් නැහැ. මේ රහස් කණ්ඩායම එකතු වෙනවා. බලාකට පැයයි, ඉද්දට පැයයි. බදාදට කතාවකට යනවා. ඉරිදාට කට්ටිය මිල තුල ඇත්ත එක වහගෙන ඉන්නවා. එක එක්කත් එක එකට ගන්නවා. මමත් අවුරුදු තුනක් කරා මොකද්ද කරන භාවනා කියලාවත් දන්නේ නැහැ. ඔය කට්ටියත් එක්ක ඉතින් ඉඳගෙන ඉඳගෙන තමයි කරන්නේ. ඉතින් ඒකෙන් මම මේ කියන්න හදන්නේ මේ දෘෂ්ටි ප්‍රශ්න විසඳන්න කරා. නැත්නම් මිච්ඡා දිට්ඨි කියන එක දැනගන්න හෝ සම්මා දිට්ඨි දැනගන්න නම් මුදු සමාධියක් තියෙනවා. සමාධිය වැඩෙන්න වැඩෙන්න තේරෙන්නේ මම මිච්ඡා දිට්ඨි කියන එකයි. අන්න ඒක බාරගෙන ලෑස්ති. විලෝකයා මිත්‍යාදිටි කියන්නේ නැහැ මම සම්මාදිටි කියන්නේ නැහැ. ඇති හැටි තේරෙනවා අපි මොන්න තරම් අසුචි වලක ඉන්න අසුචි පණුවද ඒක ලියලා මේ පිරිසුදු ගමකාව ගැන කතා කරනවා. අනුන්ගේ ගන්ධස්තරය ගැන කතා කරනවා. උඹට ඒක කතා කරන මොකද්ද තියනයි කිය. උඹ ඉන්නේ කොහෙද කින්ද තේරෙන්න තේරෙන්න ඇඟ ඇතුලේ දැරීමේ ශක්තියද වැඩි වෙන්නේ පෞරුෂත්වයට වෙන්නේ එහෙම නැත්නම් හීනමානයක් ඒක අයියෝ මයි ළඟ අසවල් අසවල් ශිල්පද නැහැ අයියෝ මෛත්‍රික අසවල් අසවල් විදියේ සමාධියක් නැහැ අයියෝ මෛත්‍රික සුද්ධවන්ත වෙන්නේ නැහැ ඇසුරට මම මෙන්න මේ මේ දුර්වකම් තයිතයි කියලා පේන එක දරා ගන්න පුළුවන් දෙකින් ඉතින් ඒකට පාපොච්චාරිතාමත් වැඩගත් දෙනවා දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න එනකොට අපිට බුදුහමතු ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි අපිත් එක්ක භාවනා කරන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් වෙනෝනේ මම මේ මේ අඩුපාඩුකම් තියෙනවා මම කියන්නේ බුසුද්ධවන්තයෙක් නිසා නෙවෙයි. ඔකට මට සමාව දෙන්න පුළුවන්කම නිසා නෙවෙයි. නමුත් මේ පාපොච්චාරණය හරහා මම මටම සමාව දීමේ ඔබතුමා හෝ ඔබතුමිය මම දර්පණ තලයක් වඩපත් කරගන්න. මට ඒ දර්පණ තලේ මගේ ප්‍රතිපිලිමිගුව පේනවා. පොඩ්ඩ හෙල්ලෙන්නේ නැතුව ඉන්න මගේ පිළිමිගුව කැතයි. මගේ පිළිගුම එච්චර ක්‍රමික නෑ. නමුත් ඒක දැන ගැනීම හරහා ඒකට මම පෞෂත්වයේ දියුණු කිරීම හරහා මේ දෘෂ්ටියේ පුදුමාකාර පිසුදීමක් වෙන එකට කියන්නේ දික්ටිච්චු කර්ම කියලා. මේ චපල හිත ඍජු වෙනවා. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර තමයි සරල දෙක. ඒ දෙක අතර චපල වුණොත් කොහොමඩක් දිග වැඩි ඒ ශාස්ත්‍රයේ සරල රේඛාව තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අපිට කොහොමදක්ක සරල වෙන්න බෑ. අපිට පුළුවන් සංකර වෙන්න. අපිට කොහොමදක්ක අහිංසක වෙන්න බෑ. අපිට පුළුවන් අයියා වෙන්න. අපිට පුළුවන් අක්කා වෙන්න. ඒකට කාටවත් අවුරුතු ගන්න ඕනේ නැහැ. හැමදේම අපි ඉගෙන ගන්න මේ අයියා අක්කා වෙන්න. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ඍතු ගමන පැත්තකට ගිහිලා මොකද්දෝ චපල ගමනකට වැටෙනවා. හරි විචිත්‍රයි. හරි සිද්ධි බංගයි. මේ අනේකට විරුද්ධව ආපෝ මේ පැත්තට යනවා. ඉතින් මේක තමයි ජීවිතය කියන්නේ. ඒකේදී මේ සරල ගමන නැත්නම් මේ ඍජු ගමන නැත්නම් මේ සම්මා ගමන හරියම ඒකාකාරී හරිම කම්මැලි. හරිම සැකබොදන සුළු. හරිම අනාථ කරන සුළු. ඒ නිසා අපි හරි කැමති සිද්ධි භව ජීවිතේට නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටියට නැත්නම් මේ මේ දාගෙන යන සික්ක ගමනද මනාපයක් තියෙනවා. ඉතින් ඒක දැනටත් මම ඉන්නේ ඒ වගේ මේ චපල ගමනක කියලා තේරුම් ගත්තාම ඒ හරි කමන්නේ දන්නේ දේ හොඳයිනේ දැනගත්ත දේ හොඳයි මේ දන්නේ මං ගැනනේ මට මේක ඍජු වෙන්න පුළුවන් කියලා දරන්න පුළුවන් මානසිකත්වය පුහුණු කළ හැක්කක්ද ඥානගත දෙයක්ද එහෙම නැත්නම් සංසාරේ විනාපිකක්ද කියලා තාම පරිශ්‍රණයක්වත් කරන්න කරන්න බෑ කියලා කියනවා තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය, තමන්ගේ චපලකම, වංචනික බව, ෂට බව තේරෙන්න තේරෙන්න අනේ හොඳයි කියන එක එහෙනම් මේක වහගෙන මම සුද්ධවන්තයෙක් වශයෙන් පෙනී හිටින්න ඕන කියලා මේ කියන කඩප්ලි ශිෂ්ටාචාරය. ওই දිග හරියට තේරුම් ගන්නවා කියන එක බණක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක්ද? ඒ නැත්නම් ඇත්තටම ගිය සංසාර පුරා කරගෙන යන පාරමිතා ධර්ම නිසා, උපනිෂේ සම්පatti නිසා බටහිර කමිටු කියනකොට ජෙනටිකල් පොටෙන්ෂල් එක නිසා පරිණාමය නිසා වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මේ ජීවිතේ පුරුදු කරන්න පුළුවන්ද කියන එක ගැන පරිශීලනයක්වත් ඩිසයින් කරන්න බැහැ කියලා කියනවා. ඊසාවේ බඩ කියලා වැඩක් වෙයිද නැද්ද කියන ප්‍රශ්න. වැඩක් වෙනවා ඒ පාරේ යන කෙනාට පවන් සැලීමක් වෙනවා. නැති කෙනාට නැවත සලකා බලන්න හිතනවා. මිනිස්සු පිස්සුද වන්ද මේ මට තේරෙන්නේ නැති එක මොකද්ද කියනවා. මටද පිස්සු නැත්නම් මේ කියන කරන්නේ පිස්සු කියලා විවේචනාත්මකව සලකා බලන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකව ඉඟි කරවන්න එපා කියන්නේ. එහෙමවත් බණකදී ඉඟි කරවන්න එපා. මේ බුදියලින් කොටි අවසන් වෙනවා. That is so come. ඉතින් යේසුස් වහන්සේ කියලා කියනවා උරන් ඉස්ලි පිට මුතු දාන්න බෑ. මුතු දාපු ගමන් උර කනවා. ඔය කන්නේ මේ පණු විතර කියන. කනකොට දතේ හැප්පිච්චද බයිදී මුතු දාපේ වලට දාන. ඌට මුතුනේ මොන කරන්නේ කොහොම පණු පිටු. ඌ හිතන්නේ පණු පිටු කියලා අටස් දාලා හපනකොට දස හැප්පිච්ච ගමන් මුතු තාපි නේද ගන්න. එසේ බුදුජානකසේ දේශනා කළා තියෙනවා කාරණා 17ක් සම්පූර්ණ වෙච්ච නැති කෙනෙකුට බණ කියන්න බෑ. ඒ සාමාන්‍ය සාමනීර ආමුතු කෙනෙකුට කියනවා බණක් කියන්නේ ඉස්සෙල්ලා ඒ පිරිස එක ලෑස්තිලා ඉන්නවනම් මෙන්න මේ කරුණු ටිකක් තියෙයි. එහෙම නැති වෙලාවක දුවන පයින් මිනිස්සුන්ට දඟල මිනිස්සු බණ කිව්වොත් බණ කියන එකට වැරද්දක් සිද්ධ වෙනවා. නිසා බණවත් නිකන් දෙන්න බෑ. ඒ සඳහාම අප වෙලා කප වෙලා සැදී පැහැදිච්ච කෙනා කියන්නේ අසංසාරික කෙනා කියලා කුඩේ තමයි. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය. ඒ සාමාන්‍ය බුද්ධිය කියන එක්කෙනෙක් හිතුවොත් 1000ක් නැතිලා කීයට ප්‍රශ්නයක් නෑ. අර එක්කනා විදිහම බරහත්ලා බණ කිව්ව කමන්නේ නෑ. නමුත් ඒකට ගමන ගහන්න යන්න එපා බලන්න. එතකොට ධර්ම කවුරුෙන්නේ නැති වෙනවා. ඉතින් අපිට යම් වෙලාවක මේ මිත්‍යා දෘෂ්ටිය කියන දේ අදාළ වෙනවා නම් ඒ අදාළ වෙන්නේ අපේ සීලේ නිසාම නෙවෙයි සීලේ මත ඉඳගෙන අපිට සමාධියක් කියන එකක්. කොයි වෙලාවක හරි මුලිච්ච වෙලා තියෙනවා නම් ආපදාත වෙලා තියෙනවා නම් මොනට මොන දාලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට තේරෙනවා මේ ඇතිවිච්ච සමාධිය දිනු වෙන්න නම් මෙන්න මේ විදිහේ අවංකකමක් ඕනේ අහිංසකකමක් ඕනේ ඍජු ගතියක් ඕනේ ඒ වගේම මේ අවංකකම ඍතු ගතිය එනකොට කම්මැලි ගතියක් එනවා ජීවිතේ. ඒකාකාරී ගතියක් එනවා ජීවිතේ. නැගිටලා යන්න හිතෙනවා. මහා පාළුවක් එනවා. ඉතින් එහෙම නැතුව මේ ගෝකෝෂෝ එකට ගිහිල්ලා ඉඳුරම් පිටීමේ ජීවත් වෙනවද? නැත්නම් මේ හම්බ වෙච්ච සමාධිය නැත්නම් මේ දෘෂ්ටිය ඍජු කරගැනීමේ දික්තිකම් මේ තවදුරටත් ඉදිලා ඉනවද කියන එක දානීය ශ්‍රේෂ්ඨම දානයි. අපි අපිට මේ දේවල් ධර්මික උපයාගත් දේවල් තව කෙනෙකුගේ සුභ සිද්ධිය පිණිස හෝ ඉල්ලුව නිසා දෙන දෙයට අපි කියනවා දාන කියලා යෝග්‍යාත්මක දාන. නමුත් අපිට මේ කියන කම්මැලිකම ඒකාකාරීකම එපා වෙන ගතිය තියෙද්දි තව කොච්චර දෝ සිත් පිරවන දේ තියෙද්දි කක්කක් කරනකොට මේ දෘෂ්ටි දිදු කර ගැනීම සඳහා එහෙම ඉරියව්ව තියාන කණේ වාගෙන හිතනමාගෙන බණහනවා කියන එක දුක්කම ලොකු දානයක්. ඒක කාටවත් මේ ඉතාලන් අමාරුයි ද්‍රව්‍යාත්මක ලෝකේ දිහා බලනකොට නිසා ධර්ම දාන තමයි ශ්‍රේෂ්ඨම දාන. ඊට වැඩිය දිනදී දින කෙනාට වැඩිය තෑග්ගක් දෙන එක බාර ගන්න එක වටනවා. තෑග්ග දිනදීට වැඩිය වටනවට තෑග්ග බාර ගන්න. ඇත්ත වැඩක් නැහැ. මෙන්න මේම කතාවක් කියනවා ඒක ඔප්නමන්ද දැන් මම මේ දැත්තට කවුරක පහත් කරන කතා කරනව නෙවෙයි නිදර්ශනයක් වශයෙන් ගන්න. අපි ගෝ යේසුස් වහන්සේ ආදාන කෙනෙක් ඉන්නවා. නබිනායකතුමා ආදාන කෙනෙක් ඉන්නවා. එහෙ නැත්නම් සරතුස්ස ආදාන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි වාගෙන පුදුම එක වෙලා කත වෙලා මේ ධර්මයේ ගත කරනවා. ඇත්තටම හරි ශ්‍රද්ධාවකින් ඒ දේ කරනවා. නැත්නම් ඒක ඇතුලේ සාරේ නැහැ. නැති තියෙන ඇදෙන්න තියෙනවා. කවුරු වෙ තියෙනව නැහැ. ඉතින් ඒගොල්ලෝ නියහුවොත් දැන් සර්වචනාංශයේ නිබ්බාන ගාමිනී දේශනා දේශනා තියෙනවා මිච්ඡාදික සමාධි දේශනා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වංශෝ ওই තරම්ම ਸਰවඥ නම් ඇයි ඒව දේශනා කරලා නැත්තේ? ඇයි ඒව ඕගොල්ලන්ගේ සුද්ධ ජීවිත නැත්තේ? අපේ තියෙනවා හොයනවා. ඉතින් ඒගොල්ලෝ දෙන උත්තරේ තමයි ඒත් දැනගෙන ඉන්නත් ඇති දේශනා කරන්නත් ඇති ආපු ශ්‍රාවකයෝ මේක අල්ලගත්තේ. ශ්‍රාවකයෝ අල්ලගත්තේ නේ. ඔතට ඒ නිසා කියන්නේ නැති කවුරක්වත් ඒ වෙලාවේ අල්ලගන්න කෙනෙක් හිටියේ නැහැ. දැන් සර්වඥාන්සේ කියපු දේ 500ක් මහරහතන්සලා පළවෙනිම ධර්ම සංගණයට යනකොට ඒ 500ම රහත් හැකපු නිසා අල්ලගත්තා. අල්ලගෙන කල්පනා කරා විවාහයේ අවුරුදු 2600 පස්සේ පස්සේ මහල වෙන පහල වෙන නැත්තඳ දෙන්න පුළුවන් වෙයිද මේ පාන් ගැන කතා කර කර ඉන්න ඩොලර් ගැන කතා කරගෙන ඉන්න භූමිකම්පා සුළුසුලක් ගැන කතා කරන අන්තබාල ජනතාවට නරදයක් දෙන්නේ කොහොමද කියලා බුදුහාමරගේ දැනුම නිවි වැදගත් උනේ එතනදී සාරිපුත්‍ර සාන්තේක අල්ලගෙන ඉදිරියට ගෙනියන්න හරිගත්තු මේ plan එකට සාරිපුත්‍ර සාන්තේගේ සර්වඥතා මේ ඥාන හරි වෙනවා. අන්ධකාරය අරගෙන ඉවන්නේ. ඒක අපිට බලපාන. අපිටත් මේ දෙන දේ අපිට උකහා ගන්න පුළුවන් වෙන්නේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ අපි විතික් ගෙනාවෝ මේ හැකියාවල් සියල්ලම මුදුපත් වෙන්න ඕනේ. එතකොට අපිට තේරෙයි තේරෙන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි මිච්ඡා දිට්ඨිය. වෙන විදිහට කියනවා මම කොච්චර වැරදිද කියන එකයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔය සලායතන විභංග වගේ සූත්‍ර වල සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. ගිහි කිවල් වල තියෙන දුක්, ගිහි කිවල් වල තියෙන සැප, ගිහි කිවල් වල තියෙන මධ්‍යස්ථ වේදනා කියලා තුනක් තියෙනවා. පැවිද්දන්න තියෙන දුක්, පැවිද්දන්න තියෙන සැප, පැවිද්දන්න තියෙන මධ්‍යස්ථ වේදනා කියලා තුනක් තියෙනවා. ඒ නිසා දක්ෂයා ඊගෙදර සැප වෙනුවට ඊගෙදර දුක් වෙනුවට පැවිදි දුක හොඳයි කියලා හිතනවා. මේක තමයි මම දැනම අමාරු දේශනා කරන්නේ. ඒකත් දුකක් තමයි. ඊගෙදර දුකට වැඩිය පැවිදි දුක හොඳයි. ඒ වගේම ඊගෙදර සැපක් තියෙනකොට දරදරව හම්බ වෙනකොට බර්ත්ඩේ පාටි දානවා විභාග පාස් වෙනකොට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම තියෙනවා පැවිදි සැපක් කියන එකක්. ගිහි සැපට වැඩිය පැවිදි සැප හොඳයි. ඊගෙදරක් තියෙනවා කම්මැලි අවස්ථාවල් සැප දුක් දෙක නැති පැවිද්දක් තියෙනවා. ඒ ගිහි අදුක්කම සුඛ වේදනා වේ පැවිදි අදුක්කම සුඛ වේදනා හොඳයි. ඊට පස්සේ ඒකලා අපි හිතමු මූලධර්ම පැත්තෙන් එහෙම නැත්නම් ඇදහිල්ල පැත්තෙන් හෝ එහෙම නැත්නම් චින්තාමය පැත්තෙන් පැවිදි වෙලා නැහැ. ඒවට තේරුම් ගන්න පුළුවන් අපි ළඟ තියෙන සැප දුක් අදුක්කම සුඛ වේදනා වෙනුවට ගිහි පැවිදි තියෙන සැප දුක් අදුක්කම වේදනා ඊටදී මේක හොඳයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් මම හිතනවා ගිහිගේ හිතත් ඒක පැවිදි කරනවා. එයාට වික්ෂුවක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ දුක සැප අදුක්කම සුඛ කියන එක සර්වඥයන් දේශනා කරනවා පැවිදි දුකට වැඩිය පැවිදි සැප හොඳයි. ඒ නිසා පැවිදි දුක අපි ගිවම් කරනවා පැවිදි සැපක් අපේක්ෂාව. එහෙම නැත්නම් මේ සමාධියක් බලාගෙන අපි එකම ඉරියව්ව ගත කරනවා. ඉන්න ඉරියව්වටම හිත දානවා. එතකොට අපි අර ඉරියාප විරුද්ධ කිරීමෙන් අපි ඇති වෙන දේ වෙනුවට එකම ඉරියාප ඇතිීමේ දුකක් තියෙනවා. ඒක අපි කැප කරනවා ඒකෙන් අපිට යම් සමාධි සුඛයක් ලැබෙනවා. මේ සමාධි සුඛය ලැබුණාට පස්සේ යාර තේනවා මේක නඩත්තු කිරීමේ තියෙන වැය කිරීමේ නැත්නම් ආයෝජනය වෙනුවට අදුක්කම සුඛයට දාගන්නේ කොහොමද කියලා. දුක සැපෙන් ප්‍රතිස්ථාපනය කරන ඊට පස්සේ සැප අදුක්කම සුඛෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ පැවිද්ද ලැබෙන අදුක්කම සුඛේ සපත් නැති දුකක් නැති තත්ත්වයට ගියාම ලුක් යාර තමයි විද්‍යා දෘෂ්ටි තියෙන්නේ. නැත්නම් තමන්ගේ තියෙන අවිද්‍යාව තේරෙන්නේ. ඊට තේරෙනවා මම මෙච්චර කාලෙ මේ ගිහි සපක් ගිහි දුක ගිහි අදුක්කම සුඛයක් හොයාගෙන ගත කරපු ජීවිතේ ගන්නව දෙයක් නැහැ. ඒ වෙනුවෙන් අපි මුළු ජීවිතේම ගත කරලා තියෙනවා. කරගෙන ප්‍රශ්නත් ඇති කරගෙන තියෙනවා. මේ විතර මේ පැවිද්දක් කියන එකක් තියෙනවා. මිනිස්කම තියෙනවා ඒකෙත් සැප දුක දුක්ම සුඛ වේදනා තියෙනවා නමුත් මේ සාසනයක් තියෙනවා කියන කාලේ ඇයි අර කල්යාණ තත්වයේ ඉන්න දුක් විඳින්නේ උඩේකට එන්නකෝ උඩේට ඇවිල්ලා දුක අදුක්කම සැපින් ප්‍රතිස්ථාපනය කරන්නේ සැප අදුක්කම සුඛින් ප්‍රතිස්ථාපනය කරනකොට පේනවා මේ ජනතාව මහජනයයි කියලා කියන්නේ ඔතන ජහමනයයි කියන්නේ අනේ ජහමනයේ තර්ක ටික දිහා බලනකොට ජහමනයේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බලනකොට ජාමනගේ දේශමාන ප්‍රතිපත්තිය බලනකොට ජාමනගේ සමාජය කියලා බලනකොට කක්කමයි තියෙන්නේ. 100ට 100ක් අක්කා. ඕකේ අර කක්ක කෑල්ලකට මේ කක්ක කෑල්ල හොඳයි කියලා කියන පණුව. කක්ක පණුව. උන්න කක්කවල තියෙන වටනකම. අතන උඩට ඉල්ල බලනකොට වෙනවා මේ මිනිස්සු උනත් කතා කරන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් බනින්න බෑනේ මම එතන හිටියේ. දැන් බනිනවා නම් බලන්න මගේ යටි. දැන් මට තේකේ වටිනාකමක් තිබුණා. අන්තිමක වටිනාකමක් තියෙන්නත් ඕනේ ඒක යම් තැනකට ආව කෙනාට විතරයි මේ පැවිදි සුඛේවත් තේරෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ මේ මිනිස්සුන්ට හදා බෙදාගන්නේ ඝනදෙනු කරන්නේ තම්බි කරා විද්‍යාව. ඒක තේරෙන තේරෙන පේන නිකන් අසුචි කන්දක් උඩ ඉන්නවා. තමයි කියන මේ තකතිරුකම් මෝඩකම් මරිකම් අමනකම් ෂටකත් මායාවී ගති වංචනික ගති තේරෙනවා. එක පැත්තකින් ලස්සන සතුටක් එනවා. අඩු ගන්න කාපු ගාත්තල් ගන්න දැන් දන්නවා. ඉතින් හිතත් කන්නේ ලක්කා මට තමයි කන්නේ කියලා දන්නවා. ප්‍රශ්නේ නැහැ කල්ප ගන්න අපි කාලා තියෙනවා. ඉතින් ඒක දැන් දන්නවනේ. මෙච්චර බොක්කේ මඩ. වැඩි අන්තතු මෙච්චර දිනන කියලා දන්නේ කොහොමද? ඉතින් මේක පෞරුෂත්වයක් කොහොමද? මෙන්න මේ අවිද්‍යාව දැනගත්ත ගමන්, ඒ කියන්නේ අදුක්කම සුඛයට ආපු ගමන් තේරෙනවලු අදුක්කම සුඛය කියන එක රඳලා තියෙන අවිද්‍යාව උඩ කියලා. දැන් ලොකු පෞෂ තකන කොච්චර තකතියිද කොච්චර ශකද කොච්චර මායාවිද කොච්චර වංචනිකද කොච්චර මේ රැවටිලක් මුසා මේ චාපලකම එහෙ නැත්නම් මේ මවාපෑමක්ද කරන්න කියන එක කරන ගමන්ම ඒක දැනගන්නවා කියන එක ලීසි නෑ භාවනා කරනවා කියන්නේ මගේ අරමුණේ නැතුව මම දන්නවා ඉන්නේ සද්දේක. ඒකේ ඉඳගෙනම ආපහු අරමුණට යන්නෙත් නැහැ. සද්දේ ඉඳගෙන බලන ඉන්නවා. මගේ හිත අවස්ථාව දුන්නොත් අච්චර උදාසීන වූ උපේක්ෂා සම්පන්න වූ නික්ලේශී වූ නිර්මල අරමුණක් තියේදී මගේ හිත කොච්චර වමනාවෙන් ආසාවෙන් කරුණ දක්වලා මේ සද්දේට යන්නේ වේදනාවල් ගැන චෝදනා කරන්නේ නැහැ. ඉතිවිලි ගැන හිතන්නේ. අම්මව අර සූත්‍රාරමුණට නොගියේ ඒක කක්කායෙන් ඉන්න ගමන් දැනගන්න පුළුවන් නම් මුදටම තේරෙන මේ කක්කාවට බලපාන්නේ අවිද්‍යාවේ තෘෂ්ණාවයි විතරයි. වෙන සරබලදාරි දෙවි කෙනෙකුත් නැහැ, අතීතයකුත් නැහැ, අනාගතයකුත් නැහැ, කවුරුත් කරන හොල්මනකුත් නෙවෙයි. මේක මගේ පරිපාලනයේ අර්ථය කියන්නේ. මේක මගේ අධීක්ෂණයේ අර්ථය කියන එක. හැබැයි මම දහසකුත් එකක් නිදහසට කරනු කියනවා නෑ අයියෝ මමම නෙවෙයි. මේ අසවලා නිසා මේ දේ කරා. ඒ නැත්නම් කවුරු හරි කොනේ ඉන්න බණ්ඩියෙක් හොයා ගන්නවා බණ්ඩි. ඒක කියනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියන. ඕක තමයි ඇඩල් සයිකොලොජි කියන්නේ. කරන්නේම මුදටම තේරුම් ගන්න පුළුවන් වැරදි වෙලයි. කරලා කවුරුට ඇහුවොත් නිදහසට කරුණු කියන. නැත්නම් හදලා කියන. ඉතින් ඉස්සර කැලවල් වල මේ මල් කපනකොට කිතුල් ගස් වල අයිතිකාරයක් නැහැ. ඉතින් මලක් කපනවල මිනිහ කෝ අර නගහක් මදිනවා ගහට අදියම කැල ගෙදර ගිනවා. ඒ නිසා අඩි හත අටක් ආදිගේ බඩගානික තමයි උණ ගහලා උණ ගහේ නැගී. ඉතින් මිනිස්සේ කනකොට හොරේ දැක්කලු තෙලිටි මුට්ටිය පිළියක්. මේක නැගලා තෙලිටි මුට්ටිය බොණ්ඩ හදනකොට මිනිස්සේ එනවලු මල කපා. ගහලා නැගයි තිකාරය. ධර්මඩ ධර්මඩ ගාලා දැසල් ගහගෙන බලන්න. යනකොට අර කොහෙද යකෝ ගියේ? නෑ මම මේ කනකොටයක් පමණ ගියා වුණා. ඒක කොහෙද යකෝ ත්‍රිතුල හදාගෝ ඒක නෑ ඉතින් දැස්ස නම් විදිහට නෑ. ඕනම දේශපාලනයක් කරන්න ඉස්සර. ඕනි ආර්ථික විශේෂත්වයක් කියනවනම් අතෝසල කියන්නේ ওই දේ නෙවෙයි කරන්නේ. ඔය දුක්ඛ සින්නති ලෝක හදන්න බලාපොරොත්තු වෙන සමාජ විද්‍යාඥයෝ ඉන්නවනේ. සියලුම කරන්නේ ඉතින්. කිතුල් ගාට කියන්නේ කතාව. ඉතින් මේක දැන් කරන ගමන් Tamanටම තේරෙනවා නම් මේ ගේම මේ මේ නාටකම මේ අපි කරන සෙල්ලම තමයි මේ උත්තර දෙනකොට ඒ මාසෙ වෙන මොනව කරන්නද මරන්නේ? ඒ තමයි බයින්නේ. මේක තේරුම් ගත්තට පස්සේ මාසට ආය hina කාල ජීවත් වෙන්න පුළුවන් ලෝකේ ප්‍රේමී මාගේ ආහාරේ මේ ධර්ම ධර්මයේ පුදුම සතුටක් එනවා දවසට කොච්චර චපලකම් කරනවාද කියලා. කොච්චර වංචනිකකම් කරනවාද කියලා. කොච්චර මවාපෑම් කරනවාද කියලා. කොච්චර ෂටගත කියලා හැබැයි අහිත ඒක අහුවෙන මනසෙත් ඒ වගේම ෂට මායාවි කෙනෙක්. ඌ දන්නවා හැබැයි මම කරන්නේ බොරු කිය. කියන්නේ නැහැ. වෙනම දෙයක් කියන්නේ. ඒක යෝගාවචර නෙවෙයි. යෝගාවචර කතා කරලා කියනවා ඔබ දැක්කනම් මම ඇහුවනම් මම ඇති වැරද්දක් වෙනවා. ඔබ වෙලා බලනකොට කියපන්. ඒක තමයි අපේ සහෝදරකම. තමයි සම්ප්‍රඥාචාරිකම. ඍදවන්න නෙමෙයි කියන්නේ ඍදවමත් කමක් නැහැ කියන එක කියන්නේ. එහෙමනම් බලන්න අපි කොච්චරක් ඉගෙනකම් කන්නාඩියක් වෙනවද කියන්නේ. ඉගෙන අපිට කවදාකවත් අපි පෙන්නකොට කියනවා මේ දාර්ශනිකව අපේ ඇහැට මුළු ලෝකෙම දකින්න පුළුවන්. නමුත් ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. අපි මේ ඇහෙන් දකින්න දේවල් බලලා ජීවත් වෙනා මිසක් ඇහැ දැකලා නෙවෙයි ජීවත් වෙන්නේ. මරණ කරන්න බෑ. ඒක දකින්න පුළුවන් නේ දර්පණ තලයෙන් විතරයි. ඒ වෙනත වෙන කෙනෙකුට මගේ ඇහැ දකින්න පුළුවන්. ඒකට මම යා කියන්නේ ඇහුවොත් මට හිතන්න පුළුවන්. අන්නේ විදිහට මේ වෙන කෙනෙක් මයිදියා බලන දෘෂ්ටි කෝණය මට කොහොමඩක්වත් ගන්න බෑ. ඒකට මම කොහොමද කියවන්න ඕනේ. ඒක කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කියලා රිෆ්ලෙක්ෂන් කියලා නැත්නම් පිළිමිදුව කියලා. ඉමේජ් එක. ඒ නිසා ඒක අර තාර්කික ඥාන, අන්වය ඥාන, ණය විපස්සනාව ප්‍රත්‍යක්ෂ නෙවෙයි අත්‍යවශ්‍යයි හැබැයි ප්‍රත්‍යක්ෂ ඉස්සර වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඉස්සර වෙලා ඒකත් එක්ක යන අන්වේ ඥාන inferential knowledge rational knowledge insight insights මනිවේ insight uh, image ඒ කියන්නේ contemplation අත්‍යවශ්‍යයි දැන් අපි මේ වැඩ නැදන ඒක ඒක හදාගත්තට පස්සේ තමයි මම කොච්චර තකතිරුද කියලා බලන එක ලොකු ඥානකමක් කියලා පේන්නේ විශේෂ සලායතන විභංග සූත්‍රයේ සඳහන් කළ තියෙනවා යම් කිසි කෙනෙකුට උපේක්ෂා වේදනාවට ආව ගමන් තේරෙනවා මම මේ උපේක්ෂා වේදනාව අතහැරලා සබ දුක් හොයන්න යනවා කියලා කියන්නේ මනාපමනා හොයන්න යනවා කියලා කියන්නේ රුචි අරුචිකම් හොයන්න යනවා කියලා කියන්නේ ඊළඟට කන කෑමක් කියලා තියෙනවා. අන්ත දෙක කියලා කියන්නේ ඊළඟට කන කෑමක්. ඒ අන්ත දෙකක් තියෙනවා අනිවාර්යයෙන්ම මැද තියෙනවා උපේක්ෂා වේදනාවක්. අදුක්කම සුඛ වේදනාවක් දැන් අදුක්කම සුඛ වේදනා ඉඳදී අන්ත දෙකට දුවන්නේ නැතුව මේ අදුක්කම සුඛ වේදනායි ඉන්න බැරියයි අවිද්‍යාව නිසා. මිත්‍යා දෘෂ්ටි නිසා. සැප දුක් දෙක නැති තැන ඉන්න බෑ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉන්න බෑ අපි කැමති මනාපමනාප දෙකට. රුචියට කාමයට. අශ්ලෝක ධර්මයට. අශ්ලෝක ධර්මයට කම්පණය නැදී ඉන්න බැරි අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. එන්නේ ඒක අවිද්‍යාවේ ඉන්නදිම මං ඉන්නේ අවිද්‍යාව කියලා තේරුම් ගන්න එක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒක බුදුන්සේ දාගත්තින අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාවය කියලා. අපි දැන් අවිද්‍යාව විද්‍යාවයි ලෝකේ ධ්‍රුව දෙක වගේ ඈත තියෙන දෙකක් කියලා. අවිද්‍යාව තේරුම් ගන්න එක විද්‍යාව. ඒක බුදුහාමරණ කරන්න බෑ. අපි වෙයි. බුදුන්සේ කැමතිත් නෑ අවිද්‍යාවෙන් ඉන්න කියලා පෙන්නන්නේ. කිරු බලපං. මම ක්‍රමයක් දෙන්නම්. ඒකට ඔබ මොන කොච්චර කැතද කියලා බලන්න තියෙනවා. මොන ඉති මොන කැතයි කියලා කන්නාඩි පොළේ ගහලා වැඩන්නේ. අපි කරන්නේ එහෙමයි කන්නාඩි ලොක් කරලා බලන කන්නාඩි ගන්න පුංචි කරලා බලන කන්නාඩි ගන්න මේ කොහොමද කරලා ලස්සන කරන කන්නාඩි කොහොම කරුවත් එන්නේ පිළිබිඹුවක් විතරයි. ඒ පිළිබිඹුවේ පේන දේ කන්නාඩි වැරද්දක් කියලා හිතන එක තමයි විලා කන්නාඩිය ගාවට ගියම කරන්නේ. ඔය කන්නඩි එහා පැත්තේ මෙහෙම නමත දත් දම අල්ලනවා. එහා පැත්තේ ඉන්න එක විරිත්තන ඉන්නවා. ඌගරෝ. ඌගේ ඌන කැතයි. පරිසන් වගේ ගිහලා ලොකු ලොකු මාත්‍ර වෙලා කන්නඩි පාහනේ කන්නඩි වෙන ගණන් 15000 20000 ගණන්. ඌ ඒක ඉස්සරහ ඉඳ ගන්නවා. කන්නේත් නැහැ බොන්නේත් නැහැ. වෙටීම අරකට එක පුළුවන් නම් කුණු වර්ග කියලා ඒ උගේ බාධාව තේරෙන්නේ නැහැ මට. උගර ගොරවණක පේනවා. දැන් අයිතිකාරය ආවොත් උගරන්නේ කන්නාඩි කොහොම හරි ගලවනවා. බලලා ගහ කුටරයි. ඉල ඒ කුටරට ගිහිල්ලා අරක දිහා බල බල වැඩිම නියවන එක තමයි. බයිසිකල් එක ඇවිල්ලා පෙට්‍රල් ටැංකිය ගොඩින් දානවා. ඉතින් සයික් කන්නාඩි අල්ලනවා. ඒ අල්ලගෙන යන කන්නාඩි යහපත් තියෙන එකත් එක්ක පුදුම රණ්ඩුවක් තියෙනවා. ඉතින් උඩ කවුද කියලා දෙන්නේ දැන් ඔය ඉන්නේ ඔබමයි කියලා. අපිත් අද හුදෙකලා ඇඳගෙන කරන්න වෙන්නේ අපේ ඉමේජ් එකත් එක්ක. මොකද කියන්න පුළුවන් නම් ඔය ජීවත් වෙන්නේ අර ඊයේ අපි කතා කරපු සංයෝජන ධර්ම හත තමයි එහා පැත්තේ තියෙන්නේ. අපි අල්ලගෙන තියෙන මොකක් හරි ගෝලුවට දාපු එකක් අල්ලගෙන දඟලනවා. ඕක දැකලා ඕක මේ ඕක පිළිමිබුවා. ඕක කැතයි තමයි. අත ඕක ප්‍රകൃතිය. බොය හොප්ප ගන්න හදනකොට කවුරු හරි ඔළුවට දාපුව හරි වැරදි හොඳ නරක මති මතාන්තර ටික. ඒ ටිකත් එක්ක රණ්ඩු කරන මිසක දැන් ඔය බලමින් ඉන්න බව බලමින් ඉන්නේ පිළිමිකුවක් බව පිළිබිඹු පෙන්නන්නේ උඹේම රූපේ බව පෙන්නනවා. ඒක ලේසියෙන් කියන සාස්ෘණාචරණයක් හිතුවෙත් නෑ පෙන්වන්න පුළුවන්. මේක බුදුචානන්ති වාතයෙන් කියන්නේ දුරට සමාහිතක් හිතක් ඇති වෙනවා සමාහිතෝ වික්‍රේ යථා භූතං ඥානාති පස්සිතු දුරට සමාහිත විච්ඡාම මම කියන්නේ මම කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්න එක ඉන්නේ වීතියකින් ඒකේ ඉන්නේ අසරණ කමකින් ඒකේ ඉන්නේ තනි කමකින් ඒකින් පාළු ගතියකින් ඒකෙන් අභියෝගාත්මක විදියට. නිසා භාවනා කරන ඔක්කොටම තනිකම දැකලා තියෙනවා. පාළුව දැනලා තියෙනවා. කම්මැලිකම දැනලා තියෙනවා. ඒකාකාරීකම දැනලා තියෙනවා. ඉපාවෙම දැනලා තියෙනවා. මම ජීවිතේ එක්කෙනෙක්වත් මම දැකලා නැහැ භාවනා කරලා කම්මැලිකම නොදැක කෙනෙක්. ඉතින් අහන්නේ කම්මැලිකම නැති කරගන්න කොහොමද? කම්මැලිකම බාර ගන්න දන්නේ නැහැ. කම්මැලිකම තමයි භාවනා කුස්කසම ප්‍රතිඵලේ බව දන්නේ නැහැ. ඊට බුදුසෙන් සඳහන් කර දෙන්නේ සංසාරේ කොමෘති බලේ ආසාව. භාවනා කරලා තියෙන ආසාවේ අනෙක් පැත්ත කම්මැලිකම. මේ භාවනා ලැබෙන පළවෙනි ප්‍රතිපල. කාමයට බැඳෙන එක රාගය කියලා කියනවා. භාවනා දෙය තියෙන මේ කම්මැලි කරන විරාගය කියලා කියනවා. විරාගෝ සෙට් හොලම්මාන. සීල ධර්මයන්ගේ වැදගත්ම දේ තමයි මේ මතුවෙන කම්මැලි කරන. මේ මතුවෙන කම්මැලි කරන භාවනාවේ සමාධියක් ඇති වෙගෙන එනකොට පෙරමගලක්. හරියාගෙන යොදෙන පෙරමගලක්. තණ්හාවට ආස කරනවා වගේ මේකට එපා ගියේ මායя විසින් මේකත් එක්කම දාලා ඉන්න දෙයක්. ඔබට බුදුන් තේරුම් අරගෙන මේ මතුවෙන කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බයකම, අසරණකම දැකලා මේක මේ සීලේ නිසා, සමාධියේ නිසා, සාර්ථකත්වයේ නිසා ඔබට ආපෝදයක් වැඩි වේලාවක් හිටියොත් ඒ කම්මැලිකම, නීරසකමත් එක්ක ඔබට තේරෙයි විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඒක ඒ කම්මැලිකම නිරසකම වැඩි කර ගැනීමට ගන්න ක්‍රමසා විදි වලට කියන විද්‍යාව කියලා. ඒ වෙනුවට අපි මේ පාටි යනවා එහෙම නැත්නම් নানা ආකාර දේවල් වලින් අපි ජීවිතය සංකර කරගන්නවා. ඒකට ඥානෙ තියෙනවනේ. ඒකට අපි තාක්ෂණය කියලා කියනවනේ. පෙරපින කියලා කියනවනේ. පෝසත්කම කියලා කියනවනේ. ලාභ කියනවනේ. සත්කාර කියනවනේ. සම්මාන කියනවනේ. සිලෝක් කියනවනේ. ඒ ඔක්කොම වෙනකොට මේ භාවනාදී ඇති වෙන මේ ඒකාකාරීකම නිරසකම කම්මැලිකම දැකලා මේ තමයි සාමයේ සීලය සහ සමාධිය සාර්ථක වීමේ ලකුණ මේ ඉහකට තමයි විපස්සනා තියෙන්නේ මේ කම්මැලිකම තමයි බොහෝ වෙලා පවත්තන්නේ මේ නීරසකම එහෙම පවත්තන්නේ මේ පාළු ගතිය එහෙම පවත්තන්නේ මේ අසරණකම එහෙම පවත්තන්නේ කියනකොට කියනවා ඉංග්‍රීසියෙන් නම් loneliness and aloneness කියලා දෙකක් තියෙනවා භාවනා කරගෙන යනකොට මිත්‍යා දෘෂ්ටිය බහුන හරි ලෝන්ලි වගේ තියෙනවා. සම්මා දිට්ඨිය බහුන aloneness තියෙනවා. මේ එකම දෙයට තමයි වචන දෙක පාවිච්චි කරන්නේ. දැන් මානසික අසහන කියන්නේ loneliness කියනවා. මම කොහොමද මම තනි වුණා මම ගණන් ගන්නේ කෙනෙක් බලලා මම නිකන් නිකන් සිරිබිරිස් කෙනෙක් වුණා කිව්වම වහ කණේ කොහොමද? ඔක්කොමත් කළාන්ත ඔච්චර දිචු වෙන්නේ කියලා ඒ පාළුවට බයි. නමුත් යම් කෙනෙක් මේ මිච්ඡා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය මේක ආරවන්න මේ කම්මැලිකමට කැමැති වෙන්නේ නැහැ. මේ කම්මැලිකම ප්‍රමෝදයක් කරගන්න එක ඒක බ්‍රේන් වොෂ් එකක්ද? පුතු වචන හරඹයක්ද? නැත්නම් ඇත්තටම මේ නියුරෝප්ලාස්ටිසිටිද මේක කල හැකිද මටම කල හැකිද කියන එකට පොට්ටපාද සූත්‍රයේදී සර්වස්තන් සඳහන් කරනවා. අපි ගිහිගේ අතහැරියට පස්සේ දැන් අද මේ අපි කිව්ව ඔක්කොම මේ දෙන්නට තමන්ගේ ගිහි ගෙවුණට අනික් කට්ටිය ගිහේද නෙවෙයි මේක. දැන් අපි මේකෙදිත් ආවට පස්සේ අපිට ගෙදර ඉන්නා වගේ ඇට් හෝම් ෆීල් එකක් එන්නේ නැහැ මේ දෙන්නට ඇති ඒත් කියන්නේ මම දන්නේ නැහැ. කොහොම හරි අන්නේ ඇට් හෝම් ෆීල් එකක් නැති වෙලාවේදී දැනෙනා වූ ඒ දරතය සහ පරිලාහය කියලා කියනවා. නිකන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා. නිකන් ගෙනල්ලා හිතෝලා තියෙන්නේ. ආන්නේ ගතිය දැනෙන වෙලාවේදී මේ දරතේ සහ පරිලාහය ප්‍රමෝදයක් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ අහනවා. අහනවා නෙවෙයි කරගන්නේ කියලා. ඉතින් කියනවා මානි මේ පේන දේ දරතයක්. පිටිගෙදරක ගිහිල්ලා ඉන්නා වගේ. ඒව නැත්තම් නෝරු තැනක නුපුරු තැනක ගිය එක දරත පරිලාපය. ඔය ප්‍රමෝදයක් කරගන්න. අම්බලමක ඉන්න ඊගන්නේ පේන. තමන් ඉන්නේ අම්බලමක. මෙන්න මේකට තමයි ඒ ඉලිනෝ පෝටර් පොලියන කියන පොතේ කියන තියෙන glad game කියලා එකක්. ඒ කියන තියෙන you must try to find a reason to be glad under any circumstances. අපි ඔය දකින හැම පාළු තැනකම, කම්මැලි තැනකම, එපා වෙච්ච තැනකම සතුට වෙන කාරණාවක්. අනිත් සතුට වෙන කාරණා විතරක් දැකීම සමාධිය හරහා විපස්සනාට යනවා. මේ කනගාටු වෙන කාරණා දැකීම කම්මැලියාගේ රූපබඩයාගේ අම්මනියාගේ ෂට මායාවී මිනිහාගේ වැඩි. ඌයේ තියෙන බැරිකම් නැතිකම් ගැන කතා කර කර ඉන්නේ. දිනුරයි මේ හිඟන්නේ පාත්‍රේ හේරුණා වැටුණා. ඒ ඇත්තටම කියන හොඳ කොටසක් ඕනම දෙයක හොඳ පැත්තක්. අන්න ඒක විතරක් දකින්න එක. ඒකල දැනගන්න ඕනේ වැඩි හරියනවා දරත පරිලාම්නික ප්‍රමෝදය ඇති කරගන්න එක තමයි පොසිටිව් තින්කින්. ඔච්චරයි මෛත්‍රී කියන්නේ. ඔකට තමයි මෛත්‍රී කියන්නේ. තමයි පුළුවන් නම් මේ ඔක්කොම විදිහ නැත්නම් මේක විශ්සලාගෙන ආපු සුභාසින්චනයක් කරගන්න. හැමදේකම තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න ගත්තොත් බුදුදහම සඳහන් කරලා තියෙනවා බලන්න ඕනේ නම් හැම කෙනාටම බලන්න පුළුවන්. ඒක ගෑනු පිරිමි වෙනසක් නැහැ. බාලමහල් වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. පොසත් දුප්පත් වෙනස හැම කෙනෙක්ම මනුස්සකමේ තියෙනවා. ඕනම දෙයක හොඳ පැත්ත දැකීම. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියේ තියෙන හොඳ පැත්ත. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි වශයෙන් දැනීම ඒක තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒ නිසා මිත්‍යා දෘෂ්ටි ඊයේ එක දැකලා වැඩක් නැහැ. හෙට එන්න තියෙන එක දැකලා වැඩක් නැහැ. අනුන්ගේ තියෙන එක දැකලා වැඩක් නැහැ. වෙනදාක තියෙන එකට දැකලා වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටි ඇස්පනා පිට, ලේ පිට දැන් මේ තියෙන මිත්‍යා දෘෂ්ටිය කියලා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් මම කියනවා නිවන් නොදැක්කට ප්‍රශ්නයක් නැහැ. යාමේ යුවරජේ කොමතර ලැබිච්ච කෙනෙක් වගේ. මුගක් කළාට අපි කරන්නේ යුවරජේ කොම ලැබිච්චාම තාත්තා මරණ එක තමයි. ඉක්මනට ගන්න. අජාසත්ත වේ. යුවරජේ කෙනෙක් වශයෙන් අපිට ගත කරන්න පුළුවන් නම් අර රජිකෝගේ වගේම ආංශංශ වගේ දෙන ගන්න එක කවදාද මම කාර්ය වෙනවා. නිසා මිත්‍යා දෘෂ්ටි සහ සම්මා දෘෂ්ටි කියලා කියන්නේ එකමයි. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා විශ්වාසයෙන් දැකීම සම්මා දෘෂ්ටි කියන්නේ. හැබැයි ඒක අතීතනාගත වෙන්න බෑ. අනුන්ගේ එකක් වෙන්න බෑ. වෙන තැනක එකක් වෙන්න බෑ. මේ අස්පනා පිටම මම මේ දීයති తত্ত্বය හොඳයි කියන කරුණ රාශියක් තියෙනවා මට. හොඳ නෑ කියන කරුණ රාශියක් තියෙනවා. සිහික්මන කෙනා එහෙම නැත්නම් ශික්ෂකයා හොඳයි හොඳ වෙන්න තියෙන කර්ම ගැන විතරක් කතා කරනවා මිලා ඉවරනට පස්සේ ඒකවත් කතා කරන්නේ. ඉක්මන තාක්කල් ගැන අපි අර තර්ක මනසිය දුනා මේ DH පරිසරයේ තියෙන හොඳ පැත්ත තීරු ගැනීමේ ශක්තිය. ඒ හොඳ පැත්ත තේරුම් ගන්න සාපේක්ෂව මිසක් කේවල හොඳ දෙයක් නෑ ලෝකෙ. නරක දෙයට සාපේක්ෂව තමයි හොඳ දේ තියෙන්නේ. ඒ නිසා නරක දේ ගන්නවා අපි මේ කැන්වස් එකක් ගන්නවා වගේ චිත්‍රයක් අදින්. කැන්වස් එකේ තමයි ඔක්කොම දරා හිටින්නේ. අද බලන්නේ චිත්‍රය. ආන්නේ වගේ අපි ළඟ තියෙන නරක මෙච්චරයි උදාහරණයක් වශයෙන් කියනවා අපි මෙතෙන් නැවි අපි ඉදිරියට කටයුතු වල හික්ක ගන්නම් අපි මොන වගේ දෙයක් කරාවිද කියලා කියන්නේ ආවස්තික වටනාකම opportunity cost නැත්නම් opportunity value දැන් මෙතෙන් ආගොඩිද හරි වෙහෙසයි යන්නකිට ලියන්නත් බෑ මේ අමුතු කතා ඉවර කරන්නෙත් නෑ ඒ කතාව හොඳයි කියන ඔය ආගෙන ඉන්නවා නිකන් අර උල තිබ්බ මිනිහෙක් උලෝඩේ ඉන්නවා වගේ ගෙදර හිටියනම් ඒ මොනම ශික්ෂාවක්වත් නැබි මොනෝ කරයිද කියලා කාගේ න්‍යායපත්‍යයට වැඩ කරයිද කියලා අපි දන්නේ නැහැ. ආනි ඊදික සංසන්දනය කරන්න මේ වර්තමාන මොහොතින ඍජුවක් දැකීම නෙවෙයි හේතු වෙන්නේ ණය විපස්සනාව හේතු වෙන්නේ. අපිට අන්වේ ඥාන හේතු වෙනවා. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක ඕනේ. ඉතින් ඕක තමයි අයින්ස්ටයින් ගිය අවුරුදු අවුරුදු 100ම කියපු ඕකට තමයි යාට ලෝකෙම පළවෙනිම විද්‍යාඥයා කියලා දුන්නේ සාපේක්ෂතාවාදී ඉදිරිපත් කරා. අපි කියන්නේ වර්ෂයෙන් ක්වොන්ටම් ෆිසික් කියලා ගණිතඥ කරනමන කියලා. මොකක්වත් නෙවෙයි මේ අපි පෙන්වන්න හදන කේවල සුද්ධ දෙයක් ලෝකයක් නෑ. සාපේක්ෂ සුද්ධ භාවයක් තියෙන්නේ. ඒ නිසා සාපේක්ෂ සුද්ධ භාවය තියෙන අසුද්ධකමට සාපේක්ෂව තමයි සුද්ධකම තේරෙන්නේ. ඒ නිසා මම මේක නොකර වෙන දෙයක් කරුවා නම් මොකද්ද ඒකට වෙන්නේ? ආනේදී සල්කලා බලනකොට ඒක අපි සම්මාදිට්ඨි විචාදිට්ඨි ශේෂ්ඨයෙන් කියන්නේ අපි හොඳට හිත සමාධිගත වෙච්ච වෙලාවක මම මෙච්චර මිත්‍යා දෘෂ්ටිකයි. මගේ හිත මේ තරම් චපලයි. මගේ හිත මේ තරමට පාලනය කරගන්න බෑ. ඉත දුන්නොත් මිදිතනින් වතුර බහගෙන යන්නේ. යන්නෙම වැඩිම අකුසලෙට. ඒක න්‍යාය පත්‍රය. අන්නේ බව දැනගෙන අකුසලය නොකර සිටීම විතරමයි අපිට කරන්නේ. සබ්බපාපසකන උතරයි. ආන්නේ ඒක තේරුම් අරගෙන ඒකට වෙන කෙනෙකුට උදව් කරන්නත් බෑ. මම උපකරණ තියෙන විශාල ප්‍රදේශයක්. કોઈ උපකරණද පාවිච්චි කරන්න ඕනේ කියලා මෝඩ වඩුවෙක් වගේ ආයුධත් එක්ක පරවදන්න එපා. අවශ්‍ය ටූල් එක අරගෙන වැඩ කරන පටන් අරගත්තොත් හරියනවා හරියනවා. ඒ කවුරක්වත් නැහැ දෙන්නේ. ඉතින් ඒ නිසා බුදුජානකයන් සඳහන් කරනවා මේ විචාදිත සූත්‍රයේ අපි මේ කය මේ මනුස්ස කය කියන එක තියෙනවා. ඒකට කියන ඕලාරික අත්පටිලාභී. මේක සාමාන්‍යයෙන් ආහාර කපාකන ආහාර සහිත ඉදුරන් සහිත ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඒකට රූප කියලා කියනවා. ඉතින් අපිට යම් වෙලාවක මේ රූපය සීමා කරගත්ත. එතන මේ කය සීමා කරගත්ත සතියක් පවත්වන්න පුළුවන් නම් නැත්නම් කයට හිත ගන්න පුළුවන් නම් ඒක අපි ප්‍රත්‍යක්ෂණය කරලා දන්නවා නම් ඒකෙන් පැහැදිලිවම සඳහන් වෙනවා එයා 100%ක්ම ලෝකේ අමතක කරලා. 100%ක්ම ලෝකේ අමතක කරන තෝ කයට 100%ක් හිත ගන්න බෑ. ඒක බුදු ජානකයේ සඳහන් කරන්නේ පොට්ටපාද වගේ සූත්‍රවල ලෝකයක් සම්බන්ධ ලෝකයක් චිත්ත පීඩා ලෝකයක් කරදර ලෝකයක් තරත පරිලහ අමතක කරනවා අපි කයට හිත ගැනීමෙන් ඒතකොට කය ඊලා කයක් දරත පරිලා අපිට තේරෙනවා. මේ කය පැවැත්වීමේ තියෙන දරත පරිලාහේ තේරෙනවා කියලා කියන්නේ හිත තියෙන කයේ සතියේ ඒත් අපි දන්නවා ලෝකෙන් ගැලවෙලා කියලා. මේ මේ දෙක සාපේක්ෂව තේරුම් ගන්න ලෝකයක් පිළිබඳ කල්පනා කරමින් දුක් විඳනට වැඩිය මේ කයක් කයකට දාලා ගන්න දුක දුක අඩු බව විතරක් තේරුම් ගන්න පුළුවන් දුකක් නැතිවීමක් නෙමෙයි. සාපේක්ෂ දුකක්. ඒක සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි කියනවා සමාධිය විපස්සනා සමාධිය යට ඉඳ ලෑස්ති. දැන් හොඳටම දන්නවා කකුල රිදෙනවා ගතිය එකක්මයි බඩේ එකක්මයි ඉෂේ එකක්මයි. ඒ තියෙන දරත පරිලහවලින් කියන්නේ මගේ හිත කයේ තියෙන. මේ විදිහට කයට ගැනීමට කියනවා ඕලාරිකත්ව ප්‍රතිලාභයට ගැනීම කියලා. ඊට පස්සේ කයේ මෙහෙම බලන ඉන්නකොට ඇත්ත එක වහගෙන මම කියන්නේ ඇත්ත එක වහන බලන ඉන්නකොට වැරදි තමයි. නමුත් අවදී බලනකොට වෙනවා මේ කයේ බුදුහාම පුංචි අපිට පුංචි උපමානද කය කියන හතරමා ධාතු විතරයි. ඉන්හිහට මොකුත් නැහැ. මේ හතරමා ධාතුන් හිතියට එකනයි ඔළුව උසලා තියෙන්නේ. එයා අනිත් සියලුම ڇප්ප කරගෙන ඔළුව උසගෙන ඉන්නේ. මේ ඔළුව උසගෙන ඉන්න ධාතු විතරක් අරගත්තොත් මුළු කයෙම දුක් නෑ අපට. හතර මහා ධාතුන්ගේ ඉදිරිපත් වෙච්ච ධාතුයේ දුක විතරයි තියෙන්නේ. ඒක ඇල්ලුවයි කියලා කියන්නේ ලෝකෙත් තමත කරා, කයත් තමත කරා, උද්දීපනයේ වෙච්ච ධාතුව විතර තේරුම් ගන්න. ඉඳගෙන ඉනකොට බොහෝ විට ඒකෙන් අදහස් කරන්නේ වායෝ ධාතුව, ඇවිදිනකොට බොහෝ විට අදහස් කරන පඨවි ධාතුව. ඒකම හිත තිබ්බනම් අපි දන්නවා ඒකට දැන් දුක් කරදර ටිකක් තියෙනවා පඨවි ධාතුවට විතරක් සීමා වෙති. ලෝකයක් දුක් නැහැ, කායක් දුක් නැහැ. දැන් ආනපාන ගත්තොත් වායෝ ධාතුව තේරෙනවා. ඒක මොකද දැන් අත්දැකලා තියෙනවා. වායු ධාතුවත් ඉන්නේ ඉන්නේ දිවෙනවා. හුස්ම ඉන්නේ සියුම් වෙනවා. ඒ කියන්නේ අර දුක දිවෙනවා. පරිලාහය ගෙවෙනවා. දාහය ගෙවෙනවා. ඉතින් මේ ආනාපානේ ගෙවීම දුකකට ගනීද කවුරුහරි සැපකට ගනීද කියන එකට උදාහරණ තමයි ආනාපාන කියන්නේ දුක. ගොරෝසු ආනාපාන කියන්නේ ගොරෝසු දුක. මධ්‍යස්ථ ආනාපාන කියන්නේ මධ්‍යස්ථ දුක. ගෙවිච්ච ආනාපාන කියන්නේ දුක ගෙවුණා. මේ දුක් ගෙවන ක්‍රමය ඉදිරි ගමනක් ප්‍රතිපදාවක් කියලා ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න යාර තේරෙනවා දැන් හිත තියෙන්නේ ආනාපානය කියන සංකල්පේ මත මිසක් ආනාපානය කියන රූප ධාතුව මත නෙමෙයි. යා ගිය තැන ආඩේ තියෙනවා. දැන් තුවාලේ නෑ තුවාල හනපිච්ච ආඩේ තියෙනවා. ආනාපානෙ ගිවිච්ච ලකුණක් තියෙනවා. වෙන දෙයක් අල්ලන්නේ නැහැ. ඒකම හිත පාත්වනයි කියලා කියන්නේ මනෝමය අත්පත් ලාභයකට යනවා. රූපේ ගිවන් වෙනවා. ආය ආනපනෙ මතුවේ. ආය ගිවන් වෙනකම් බලන්න. ආය මතුවේ. ආය ගිවන් වෙනකම් බලන්න. ආය සද්දයක් වෙනවා. ආය ගිවන් වෙනකම් බලන්න. ආය වේදනාවක් වෙනවා. ගිවන් වෙනකම් බලන්න. රූපයක් මොනවා ආවත් ඒ ගිවන් කිරීම දැනගත්තට පස්සේ ආ තේරෙනවා. අරමුණ ගන්නේ සාක්වේදාන ගෙදරින් යන්නේ නෙවෙයි ගිවන් කරන්නේ. ගන්න ගන්න අරමුණ ගිවන් වෙනවා. යම් කිසි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා කොණ්ඩඤ්ඤ සාංශි ප්‍රකාශක ඒකයි. නැති වෙන තාක් ධර්ම ජීවෙනවා. ඒක මේ කවුරුත් උහුණියම් කරලා ගෙනනෝ නෙවෙයි. කාන්ති කර්ම කරලා ගෙනන ගෙනන්නත් නෙවෙයි ධර්මතාවය. ජීවුණට පස්සේ ඒ යනවා තාම සූක්ෂම තැනකට සංඥාමය අත්ව ප්‍රතිලාභය. ඒ தත්ත්‍ය තීදු ඕනේ නම් තියනවා කියලා කියන්න පුළුවන් අනපන ඕන නැහැ කියනවා. දෙයක් ඇත්තේ කොහොමද සත්‍ය නැත්තේ නෑ. මේ එක සත්‍යයක් කරනවා ආමන්ත්‍රණය කරන්නේ. කුරුල්ල කුරුල්ලොත් එයාගෙන උනට කතා කරන සද්දදී වාහන හොන් ගන්න වෙයි අපිට ප්‍රශ්නයක් නැහැ. ඕනේ නම් කරදරයක් කරගන්න පුළුවන්. ඕනේ කරදරයක් නොකර ගන්න පුළුවන්. ඒතරයි සතුටක් තියෙනවා. හරියට සරුවචනාංශ බුදුන් ඉස්සර දාසේ දැක්කා අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ. හතරන් කන්දක ඇවිදිනකොට වැඩි වටිනවනේ අසුචි කන්දක ඇවිල්ලා ගෑවෙන්නේ. ගාගන්නේ ප්‍රශ්නේ නෙමෙයි. ඉතින් තියෙනවා ශබ්ද තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා ආනාපානිනවා යනවා එකකවත් නෑ මගේ අපේක්ෂාවක්. ඒක ඉතාම අනුමේ තත්යකට යනවා. ඉතින් මේ විදිහට මේ රූපේ සම්බන්ධ කරගෙන වේදනා සම්බන්ධ කරගෙන සංඥා සම්බන්ධ කරගෙන සංස්කාර සම්බන්ධ කරගෙන විඥාන සම්බන්ධ කරගෙන අර වැඩි මේ රූපේ කින්න දැක්කට පස්සේ ප්‍රධාන කොටස හමාරයි. හැබැයි අරූප කොටස ඉතුරු වෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් තියෙන චරිත තුනක් වේදනා සංඥා සංස්කාර චෛතසික. අපි තුන් කොටාසයක් මේ රූපේ ගිවන් කරාට පස්සේ අපි සමහර වේදනා චෛතසික සංඥා චෛතසික සංඛාර චෛතසික. මේ ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ විඥානය. ඉතින් මේ මේ බව මම කියන්නේ හොල්මන මම කියන්නේ කාගේදෝ න්‍යායපත්‍යක් වැඩගෙන වේදිකාවක් විතරයි. ඔක දිහා බලන්න පුළුවන්. වේදිකාවේ ඉනේනෝලින් මම වේදනා ප්‍රශ්න ඇති කරගන්නවා. මම සංඥා ප්‍රශ්න. මම සංස්කාර ප්‍රශ්න ඇති කරගන්නවා කිව්වහම ඒකට කියනවා personality traits කියලා. නැත්තම් කියනවා emotional traits කියලා. අපි මේ මේ සභාවක ඉන්නකොට මේ මේතන තියෙන මේ ශබ්ද ටික මෙතන තුනෙන් එකට ප්‍රශ්නයක්. අනික කටේ ශබ්ද ගන්නක් නැහැ. තව කෙනෙකුට ඉඳගෙන වේදනා ප්‍රශ්නයක්. තවකට ඇත්තේ නැහැ. තවකට මේ මානසික පාඩම් හිතවිලි. එහෙනම් මනෝ විකාර තලවල ප්‍රශ්නයක්. අනික ප්‍රශ්නයක් නැහැ. මේ අපි ඔක්කොම ඉන්නේ එකම ශාලාවේ. මේ තුන් දෙනෙත් තුන් විදිහට බෙදාගෙන කනවා. තමයි මේ දීලා තියෙන මේසෙන් කොයි එකද බෙදාගන්නේ කියන එක එයාට ආවේනික ලක්ෂණය. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. මේසෙද බනින්නත් එපා. මේකේ අරමිනියට බනින්නත් එපා. කොයි වෙලාවක මේසෙක් ඇරියත් මම බෙදාගන්නේ මගේ මනාවට. ආනේක දන්නවනම් මම මේ බෙදාගෙන කරන පරිප්පුවක් තියෙන්නේ. ඇදගෙන නාන නෑමක් තියෙන්නේ. ගන්සබා බිස්නස් එකක් කරන්නේ මොනවා දුන්නත් මම තෝරන්නේ මගේ කර්මානුරූපව මට කැමති දේ. ඒකෙන්ද මම ඒකත් එක්ක චෝදනා කරනවා. ඒ විදිහට මට ඕන තරම් තියෙන වෙන දේවල් බෙදා ගන්න ඒ සමස්ත දැකීමට කියනවා choiceless awareness කියලා. ඒක තමයි සම්මාදිට්ඨිය ආරම්භය. ඒක තමයි කියන්නේ evenly sustained attention වේදනා තියෙනවා සංඥා තියෙනවා සංස්කාර තියෙනවා. ඔබ පැනලා දෙන්න යන්න එපා එකකට. තුනම බෙදා ගන්න පුළුවන් එකක්වත් බෙදා ගන්න නැතුව මට මේ තුනම බෙදා ගැනීමේ පොටෙන්ෂල් එක හැකියාව තියෙන බව දන්නවනම් නිවන් දැක්කේ නැති කෙනෙක් වුණාට නිවන් දැක්කම මේසි ඔක්කොම තියෙනවා එහෙම නැත්තම් කියනවනම් මේසි ඇරලා තියෙනවා මම තාම බෙදාගෙන නැහැ දැන් උදාහරණයක් විදිහට කියනවා ඉස්සර තිබුණේ ස්වයංවරය රජ කුමාරිකට කුමාරිකාවක් කැමති නම් රජුව ගන්නේ රටේ ඉන්න ලස්සන කුමාරිකාව කොරණ පයින්ඩ ගන්න ඉන්නේ. ඇරලිව කුමාරයා කියන තෝරන්නේ. සන්මයි. ඉතින් කුමාරයා හිත කීකන් ගත්තා. දැන් සීතා කුමාරතුගේ අනිත් පැත්තම ඉන්නේ. යසෝදරාගේ පැත්තෙන් පණිඩියක් ආවා. දක්ෂයෙක් ඉන්නවනම් වැඩ පෙන්නපන් මේකේල දෙන්නම් කියලා. ඉතින් ඒකට ඒ කායික කුමාරවරුන්ට ලොකු අභියෝගයක්. අඩුගානේ යසෝදරාගේ මල්ලිත් ආවා ෆයිට් එකට. දේවදත්ත. මුතුජානන්සේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ෆයිට් එක දෙනකොට රනර්ස් අප් විතරම ඉන්නේ දේවදත්ත. බෙස්ට් ලූසර්. ඉතින් ඒ හැබැයි නංගි දිනකට නෙවෙයි ඒ කරන්නේ. සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දැක්වුවා. දැන් ශිල්ප දක්වලා දිනකට යසෝදරාව දාලා ගියාම මොන තරම් අසාධාරණද යසෝදරාව. එච්චර කරලා දිනාගෙන මෙන්න බබාම් වෙච්ච දවසේ මෙන්න පැල්ලයන්. දහවල් වැරද්දක් කෙරුවද කියලා. අන්නේ වගේ හිතාගන්න ඒ වගේ සංවරයකට ගිහිල්ලා අපි කුමාරිකාවත් තාම තෝරන්නේ. මේ හැම කුමාරිකාවකම හිත අර කුමාරයා දිහාට යන තෝරපු ගමන් මොකද වෙන්නේ? අර තීරිච්ච කීටයි කුමාරයාට යන්නේ කුමාරියෝ සේරමයිද කරනවා. ඊශාකේ ඉතින් මේ කුමාරයා තේරුවත් ඒ බව කියන්නේ නැතුව ඔක්කොටම සමසේ සැලකීම තමයි විපස්සනා කියලා කියන්නේ. කුමාරයා දන්නවා මේ කුමාරි තමයි යන්නේ නමුත් හැසිරෙන යම් ආකාරයක තාම අවසාන නිශ්චයයිල නැහැ. ඉතින් අරගොල්ල ශිල්ප දක්වනවා. ඒ කියන්නේ වැඩ වැඩ පෙන්නනවා කියන්නේ. ඉතින් මම අර බයිටි අලුතම මේ පහේ කුටි හම්බුනේ ඉතින් වටේට තනකොළ පස්සේ මම එළියන හතර ලීටරේ පොඩක් තනකොළ අරින්න කරලා දෙන්න ගියා. ඉතින් දවස් ටික තුනක් ඉතින් යනවා කැපකාරී කැලිය කරලා දෙන්නේ පොඩ්ඩේ ඉස්සාවේ තනකොළ ගන්නවා. මේ අතින් තනකොළේ තනකොළේ ගන්නවා. දවස් ගාණක් යනවා වැඩේට. ඉතින් ඌවම කෝ අවසර ළඟදී පැවිදිනේ හරි හොඳයි. මාත් පැවිදින් දීටි හරි කියන්නේ නැහැ. මම මේ අෂ්ටපදී කිය යනවා වසාත බඳිනේ ඒවට තාම බැරිම පැවිදින් කිය. මම අවසර කතාවක් කියලා දෙන්න කියලා. මම කෝ හා කියලා. අවසර එක රජු කෙනෙකුට ඒ කියලු කුමාරිකාව හත් දෙනෙක්. ඊට පස්සේ රජුගේ වළු සංවරයට ගන්න කියලා කුමාරවරුන් දෙන්නේ කියලා මේ කුමාරි කන්ති කෙනෙක් ඉතින් අරගෙන ඇවිත් ආවේ ආනන්ද කියලා තාම ලක්ෂ ලස්සන කුමාරයෙක්. එනකොට මේ කුමාරියව හත් දෙනා ඒගොල්ලන්ගේ දැන් රජුගල් මහරජුරු වැඩ පින්නන්නේ කියලා මේ ආනන්ද කුමාරයාගේ හිට ගන්න. ඉතින් ඒක කුමාරිකාවක් අර එනකොට පේන ලෑන්ඩ්ස්කේපින් කරලා තිබ්බලු මොකද නැ දිවි ලෝක වගේ හිටියේ. ඉතින් එයා එතකොට ගිහිල්ලා පිළි අරගෙන එයා පින්නවන්නේ මාලිගාව ගන්න සෙන්ට්‍රල් වෙලා තියෙන හැටි මෙන්න ලෑන්ඩ්ස්කේපින් මෙන්න මල් හරි ගසලා තියෙන ඉතින් මොනවා කියන්නේ කියලා. ඉතින් යනකොටම එක්කෙනෙක් ගිහිල්ලා අමුත් එක් පිළිගැනීම පිළිබඳ එයා වැඩ පෙන්නනවා. එයා ඉන්නේ ගේට් එක. ඉතින් ගියාට පස්සේ තියා කියනවා මෙහෙම කවුරු ආවත් රාජකීය විදියට ගන්න රජුගේ අම්බුරකින් අමුතු පිළිගන්නේ එයා අමුතු පිළිගන්නේ. ඊගාට අනිත් එක ඉන්ටීරියර් ඩෙකොරේෂන් කරලා දෙනවා. ඒ ඇතුලේ සංවිධානය කරනවා. ඊට පස්සේ ලන්ච් එක එනකොට තව කෙනෙක්ගේ උයනේක ශිල්ප දක්වලා දෙනවා. තව කෙනෙක් ඇල්ලිවෙලා කැම බෙදෙන එකේ ශිල්ප දක්වනවා. ඉතින් හය දිනෙකම ශිල්ප දක්වලු හත් දෙනා. මේ බාලමණන්ගේ මොනක් නැතු ඒ වගේ සාමාන්‍ය ගත කරලා ආනන්ද කුමාරයා බාලමණන් කියවුන දැන් අක්කා මේක පේනවා අක්කා මේක පේනවා ඔබ මොකක්ද මේ තියෙන දක්ෂකම් කියලා. ඒකල මේ හය දිනත් එක්ක ඉන්න එක තමයි ගැටලුව. යනකුමාරය බැඳි පාලම හැංගිලා. මේ මොනම ශිල්පයක් හරි ගන්න කෙනෙක් එක ශිල්ප දක්වන්න දෙන්න බෑ. ඊට පස්සේ ඒක අනික් අයට දක්වලා ඉවරයක් නෑ. ඉතින් ඔය හය හත ගැනම කතා කරන අපි ඊයේ කතා කරපු සංයෝජන ධර්ම හත සුද්ධ අවස්ථාවක් දිනොත් හැම සංයෝජනයක්ම එළ ශිල්ප දක්වනවා. සම්බතාපසා කරනවා කියලා කියන්නේ එක්කිනෙකුට ඔක්ක තෝරන්න බෑ. මේ හබ්දිනාම පෙන්නන්නේ එකම. මේ සම්මාදේ මිච්ඡාදිටි කියලා කියන්නේ මම කැමති මේ අනු අනුනේ රාගටි කියලා අපි ඒකට යනවා. ඒ නැත්තම් දිට්ඨි සංයෝජනයට. ඒ නැත්තම් භව රාග සංයෝජනයට. අවිජ්ජ કોઈ සංයෝජනයට ගියත් අනිත් හය දෙනා හතර කරගන්නවා. අහු වෙන්නේ ගැටේ. එකක්වත් තොරණ නැතුව ඉන්නවා කියන්නේ. මලක මෙච්චර අවිද්‍යාව තියෙනවා. මලක මෙච්චර සංයෝජන තියෙනවා. මයිලක තකතිර ගන්න මම එකක්වත් කනගාටු වෙන්නෙත් නෑ මයිලක තියෙනවා කියලා. එක්කිනකොටත් ඔලෝසර දෙන්නෙත් නෑ. ඒකෝලේ වල ඔලෝසර ගන්න හදනවා. මම කිසි කෙනෙක් අනුමත කරන්නේ. කිසි කෙනෙක් සිලෙක්ට් කරන්නේ ඒකට කියනවා choice less awareness. අපි එකක් දාපු ගමන් එයාගේ සීලපව මගේ පැත්තට එනවා. අනිත් සීලුත් නෑ ඊර්ෂ්‍යා කරනවා. එකක්වත් කරන්නේ නැතු තෝරන්නේ නැතු හිටියෝ. ඔක්කොම කෙරෙහි ඒගොල්ලෝ තාමත් මේ පෙරන්ද පිළිමද හිත කියලා එකක් තියෙනවා. පිළිබඳ හිත පාල කරනවා. මම කියන්නේ නැල්ල. තේරුණා හෝ නැතුවා හෝ කියන්නේ නැල්ල. ඒකට කියනවා සම්මාදිට මිච්ඡා දිට්ඨි දෙක මැද තියෙන තැන. ඇත්තටම අපිට හැකියි පහ වෙන මේක තමයි හරි මේක වැරදි කියලා. නොකිය සිටීමේ අයිතියක් අපිට තියෙනවා. කාටද කියන්න බෑනේ ඔබ දැන් තේරුණා නම් කියන්න ඕනේ කියලා. ඒ ඒ ඒ නොලෙජ් එක තමයි choices of answers කියලා කියන්නේ. ඉතින් දැන් කාලේ වෙලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් එකට ඔය choiceless awareness කියන අර්ථය පටබැලලා තියෙනවා. නැත්නම් evenly suspended attention. හැම දේ පිළිබඳව සමාන හිත. ඒක බුදු දානසේ වචනේ කියනවා අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. ජයක් ආවත් පරාජයක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් යසසක් ආවත් ආයසක් ආවත් සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක සාමාන්‍ය කාම ලෝකේ හිතන්නේ ඔය ජල්කම් කියනවා. බයපක්ෂකම කියනවා. අනිවාර්යයෙන්ම අකයි තෝරන්න ඕනේ කියලා ඒගොල්ලෝ ඇවිල්ලා අපට බලපෑම් කරනවා. දැන් අපිට තියෙන අයිතිවාසිකම කොන්දා පෞෂත්වය නෑ කාටවත් කියන්න ඕන කමකුත් නෑ මට තිබුණත් මම ඔයාලට කියන්න බැරිලා නෑ. කියනවනම් කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක මත. කොමිට් වෙන්නේ නෑ. අනේ එතෙදි ගියාට පස්සේ තේරෙනවා ඒකට කියන්නේ no premeditated idea. no no preconceived idea ඕනම දෙයකට එන දේ බාර ගන්න ලෑස්ති ගතිය තමයි අන්න එදාට විතරමයි සමාධියක් මත ඉඳගෙන අපි කොච්චර මිත්‍යා දෘෂ්ටිකද කියලා දකින්නකොටම මීයා දකින්නකොටම පූසා පනිනවා වාගේ අපි යමක් දකින්නකම් පැනලා යන්නේ ඒ ගිනාපු කර්ම ජවයේ නිසා ඒ ගිනාපු සංයෝජන ධර්ම නිසා ඒක දකින්න අස්පනා පිට ලේ පිට ඉන්නෝනේ සංයෝජන ධර්ම වලටම ඉන්නත් එපා මේ කිපිච්ච සංයෝජනයේ තව සංයෝජන හයක් තියෙනවා ඒව ගැන අමතක වෙන්නත් එපා. ආරස්තික වශයෙන් දැනගන්න. නමුත් මම දැන් මෙහෙ වෙන්නේ අහවල් එකේ කියලා දන්නවනම් මම ඕම් ප්‍රවේශමේ මේ වාක්‍ය කියන්නේ දන්නවනම් මම මෙහෙ වෙන සංයෝජනයේ ඒ සංයෝජනයට අහුණක් ප්‍රශ්නයක් නෑ. මම දැන් වැඩ කරන්නේ අසවල් සංයෝජනයේ කියලා දන්නවනම් ප්‍රශ්නයක් නෑ. නොදැන හිටියොත් ඒක තමයි අපේ තියෙන අවිද්‍යාව වෙන්නේ. අපේ තියෙන මිත්‍යා දෘෂ්ටි නැත්තම් තෘෂ්ණාව බාටපත් වෙන්නේ අපි හැරෙන්නේ ඉස්සලා අපි කරන්න ඕනේ කීල් ගාන ඉස්සලා හොරාට ඉස්සලා කීල් ගාන වැඩ කරන්න අපිට කල් ඇති වුණ ඔළුවට දාලා තියෙනවා අවස්ථා කන මේක තෝරපන් කියලා. ඒක හොඳ නරක බලන්න වෙරිෆයි කරන්න කවුරක්වත් අපිට කියන්නේ නැහැ. බුදුජානක කියන තෝරන්නේ නැතුව ඔක ඔතනම තියෙන්නේ. නිරීක්ෂණ වැඩි කරන්න නිකමට අඩු කරන්න. ඒකයි ආර්ය පරිශ්‍රණය. නිරීක්ෂණය වැඩි කරන්න. ඒ කියන්නේ feasibility study එක දිගටම කරන්න ඕනේ. දැන් ලව් කර කර ඉන්නවා බඳින්නේ නැහැ කියලා සාමාන්‍යයෙන්. මේ නිකන් මට උනේ මම මට යාළුවෙක් අරගෙන ඔබල හරියන්නේ නැහැ මම යාළුවෙක් කිසි කල් කරගන්න කිව්වා. මම කිව්වා මම දැකපුවා මොන කියලා දෙන්න එක වෙන්නේ නැහැ පස්සේ කෙල්ලෙක් කිව්වා. දැකපු දාසේ මම බඳින්න කියලා. ඒක හම්බ වෙයක් තියෙනවා. ආයෙත් මාව පකට් කරනවා. ඉතින් දෙකකින් වර ගියාම මම දෙක ඉවත් තේරෙන්නේ නැහැ. එහෙම නෑකෝ බැන්දත් කියන්න එපා. මම යා ලව් කරනවා කියලා. ඒක තමයි. ඔව් ඉතින් මන් දන්නේ නෑ නේද මම ඒක දැකපු ගමන් ඉතින් මම ලව් කරනවා. බඩු නුනවා. ඊට පස්සේ බෑ. ඒක ඉවරයි. නැත්තම් මට මෙතන බණ කියන්න හම්බෙන්නේ නෑ. evenly suspended attention. ඉතින් ඒ නිසා මම <laughs> මේකවලුන්ද කියන්නේ කියලා ඒ වෙලාවේ මික්සර් ළඟට වැඩ කරා. ඒ වෙලාවේ ලෝකෙම අහගෙන හිටියේ මම කියන්නේ. ඒ වෙලාවේ කිව්වා මේ married sex and unmarried sex කියලා දෙකක් තියෙනවා. ඒ කොයි එකද ත්‍රිල් එකද කියන්නේ. දැන් විපස්සනා කියන්නේ unmarried sex එක. කියනකොටම චිත්‍රතරා කියලා කිව්වා කිතු සමහරවිට මොනවද මේ කතා කරන්නේ මිනිස්සු මොනවද හිතන්නේ මම කියන්නේ මේක තේරෙන්නේ මිනිහට මම මේ කියන්නේ ඒ බඳින්න ඕන කමක් නැහැ. ලව් කරන්න ඕ සෙක් මොකද ඉස්සර එහෙම තිබුණේ නැහැ. මේ කසාද කියන මගුල තිබුණේ නැහැ ඉස්සරලා. හිත තුනේ දෙන්නකොට හිත පිළිබඳ හිත කියන්නේ වෙන කරා. ඒ නිසා දික්කතාවද කියන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉස්සර මොකද කසාදයක් නැහැ. අපිට ඒක හිතන්න බැහැ. අපි හිතුවේ ශිෂ්ටාචාර නැහැ කියලා අපි. මොකද කසාදේ උප්පත්තියත් එක්ක එන එකක් කියන්නේ නැහැ. කොහොමද අපේ? අනාදි කියන්නේ ගුණහල්පයක්. නමුත් ඒකට ඉච්චිම දොස් කියන්න බැරි කර්මඥාන්සි ලෝකේ පහරවත් කසාදි තිබුණා. හැබැයි ලොකු පිනිස්සුන්ට මේ බහුභාගී විවාහ තිබුණා. අනිත් උට තමයි පොඩි කට්ටිය තමයි ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක තිබුණ නැත්තම් අද බලන්න මේ විවාහය නිසා ලෝකෙට ඇතිවලා තියෙන ප්‍රශ්න තමයි. මේ මුදල් කියන එක තිබුණ නැහැ ඉතින්. කාට හරි මම පයින්ඩ කයින් වුණා මට මෙච්චරක් ගාණක් මෙච්චර මේ මනසට මේ රසාවක් දීපන් අද මේ කියලා එයා තල්පොළ පොතක ලියනවලු මේක මම ඉවන්නේ මට හලකපන් කියලා මේ ඥාන දත් දෙකල තියෙන තල්පොළේ හපනවා. එදුම සීලයක් අදිනවා. එම්බෝස් කරන්නේ අර ඉච්චනයි. ඉතින් එයා අරගෙන ගියන් පස්සේ අනිත් එකන පණිවිඩත් කියලා බලලා එයා චෙක් කරගන්නවා මේ මගේ යාළුවාගේම දතබද වීතියි කියලා. ඊට පස්සේ සල්ලි වෙලා රජුරුව අස්සම් කළා රජුරුවගේ මූණ ගහලා. අස්සම් කළා තමපත්තිරුවේ සීල් එක ගන්න පටන් ගන්නවා. දැන් අපි බලන්න සාලින් සෑසිර තියෙන ප්‍රශ්න තුන. ඒ උත්තරමලයයි ඉතින් යන මධ්‍යම ආර්ථික පාලනයයි ඒ වගේම වස්තුව විචිත්‍රිත බෙදියාම නිසා ඉතාම සුළු කොටසකට මහා ධනයක් ගිහිලා අනිත් සියලු දෙනාගේ ඊර්ෂ්‍යාවට තෙන්ත ලක් වෙලා එයා ඒ ධනෙ කියන එක අනිත් මිනිස්සු පාගගෙන ඉන්න දේවල් මේ මුදල් කියන මේ සංකල්ප නිසා නැතිලා තියෙනවා. ඉතින් අපිට ඊට ඉස්සරහට යන්න පුළුවන් නේ මේ මුදලින් මෙහාට විවාහ බන්ධන වලින් මෙහාට බැඳෙපුණත් යන්න පුළුවන් නේ ආනි වෙලි දෙයක් තමයි ඊවලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් කියන්නේ අන්න එතෙන්ද ගිය කෙනාට මිච්ඡා දිට්ඨිය නැතුව නෙවෙයි මිච්ඡා දිට්ඨියේ තියෙන නපුර නෑ යාට මොකද මොකක්වත් බැඳ යදන්නවා මේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා එයාට විතරයි සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ වෙන විදිහකට කියනවා තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීම තමයි විද්‍යාව කියලා කියන්නේ. තවත් විදිහට කියනවා මම මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නේ නැහැ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. තව කෙනෙකුගේ මිත්‍යා දෘෂ්ටි දැනගැනීම කිසිසේත් මාතාවේ නෑ. ඒක තුන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකම එයා මිත්‍යා දෘෂ්ටි දත යුතුයි කියලා එහෙම මට කියන්න කිව්ව සම්මුත් නැහැ. ඒ බුදු පහළ වෙච්ච ලෝකේ, මිනිස්සෙක් වෙච්ච ලෝකේ, ක්ෂණ සම්පත්තිය තියෙන ලෝකේ, ධර්ම දේශනා කරන ලෝකේ, සත්පුරුෂයන් ඉන්න ලෝකේ, පැවිද්ද තියෙන ලෝකේ, අර සමානයිතියක් තියෙන අවශ්‍ය නම් තමයි මිත්‍යා දෘෂ්ටි කුචිත තේරෙනවා. ඒ ඉල්ලුවත් උදව්වක් නොකලහ උදව් කරනවා. හැබැයි මලපන්නන්න එපා. මට ඒව අයිතියක් නැහැ. ඉතින් අන්නේ විදිහට අපිට යම් ප්‍රමාණයක් අපේ තකතියු කරනවා. අපේ ශතකම් මායාවීකරණ, චපලකම්, මිත්‍යාගතිය. මේ මේ දාගෙන යන ගතිය තේරුණා නම් සත්පුරුෂෙක් ඉදිරියට කියලා කියන්නේ මේ තාම මේ ගතිය තියෙනවා. හැබැයි ඒක දැකගත් එක බුදුහාමරණ පිළිසිද්ධ වෙනවා. ධර්මයට පිළිසිද්ධ වෙනවා. සත්පුරුෂයන් පිළිසිද්ධ වෙනවා මේ කතා කරලා කියන්නේ පාපොච්චාරණයක් අර තව ඉදිරියට මේ වගේ තියෙනවා මොකද මම දැක්කොත් කියන්නේ. මාත් උත්සාහ කරන්න කිව්වාම මේ බුදුන් පන්දිස්සාසි කියන්නේ අපේ ලේනෑකමට වැඩිය මේ ඕනෑකම ඇති කරගන්න කියලා. අපි එකිනෙකාට බැඳෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්කා නම් හරි අහුවා නම් හරි කිව්වා නම් හරි මගේ ශතගතියක් අනේ මට කරුණාකරලා කියලා දෙන්න ඒත්තු ගන්න. කියන දේ පිළිගන්න මම ලෑස්ති නෑ. ඒත්තු ගන්න උත්සාහ කරනවා කිව්වොත් මේ ඔක්කොම තනි වචනයකට අඩු කරනවා නම් කියන්නේ අහිංසකකම කියනවා. මුලිකරේ කම්මගේ සියලු ශක්තිය නුරාගන්නේ තමයි අහිංසකම නිසා. මවුනෝන යොදලා දරුවට අවශ්‍ය දේ දරුවෝ කියන්නේ ඉස්සලාම දන්නවා. අපි වගේ අපි ජීවත් වෙන සමාජයේ හිතන්නේ මේ අම්මලා මම දරුවේ මගේ හැකියිම ඔයගොල්ලෝ තේරුම් අරගෙන සලකන්න. මහත් ඔයගොල්ලන්ට මාතයත නියම් පුතන් ආයසා ඒක පුතුන් රකි ඒවන්ත සබ්බ භූතේසු. මමක් තම දරුවෙක් කෙරෙහි මෞනෝණිය සලකා බලන්නේ කෙසේද? ඒ විදිහට සියලු සත්‍යයන් කෙරෙහි හිත යොදලා එළිදුව කදාකවත් නපරක් වෙනවා. නපරක් කරන්න බෑ. මොකද මම පිළිගන්න කැමති මම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා. බුදු කෙනෙක් කියන ගියා ඕනෝකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් මේ සූත්‍රයේ කියලා බලන්නේ ඒක රූපයට සම්බන්ධ කරලා වේදනාවට සම්බන්ධ කරලා සංස්කාර සංඥා එක එකට සම්බන්ධ කරලා චර්ත ලක්ෂණ වල ඇටියට තමයි තේරුම් ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. දුරට මතක තියාගන්න අපි සේරම ඉන්නේ නිවස බලා අපව යන ගමන. අපි අද තාරාතිරම් කියුණාට ඊයකින් අපි කරනවා. අපි තාම මිත්‍යා දෘෂ්ටි යම් ප්‍රමාණයකට අඳුරගෙන සම්මාදිට්ඨිය දිහාට යන ගමනේ ඉන්නේ. අපි ඉන්නේ පිල්ග්‍රිම් එක. අපි ඉන්නේ වන්දනා ගමනක. ඒ නිසා අපි ගමනේ යන නැගලා බයින මේ මේ නඩේට මොන තමයි දෙවි පීඨයි කියලා කර්මාවයි කියලා යනවා වගේ ඒකදිත් මේ ආගම්, ಜಾති, කුල ભેද, ආර්ථික මට්ටම් මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒගොල්ලෝ ගාව තිබ්බත් හරි ප්‍රශ්නයක් වෙන්නේ. අපි දන්නවා අපේ තියෙන මිත්‍යා දෘෂ්ටි නිසා අපි තාරාතිරම් කරනවා. මනුස්සකම නෑනේ මේ මොනක්වත්. නිසා පුළුවන් තරම් මේ සතියයි මේ මිත්‍යා දෘෂ්ටි කතාවයි සම්බන්ධ කරන්න පුළුවන්. සතිමත් හැම චිත්තක්ෂණයකම අපි මිනිස්සු. අසජීවත් හැම චිත්තක්ෂණයකම අපි පාක්ෂිකයි. ඒ ආංශිකයි අපි දකින්නේ චිත්‍ර කොටසක් විතරයි. හැබැයි පූර්ණ චිත්‍රය දැකීමේ හැකියාව පූර්ණ චිත්‍රය දැකීමේ දක්ෂකම කිසි පිස්සර වහන් වෙලා නැහැ. මේ සාමයේ ධර්ම දේශනා සිල් දිනාටම ඒ කියන මේ සත්‍ය පිහිටවීමට චිත්තක්ෂණ වශයෙන් හෝ මනසකම ඇති කර ගැනීමට සමලකන්තතුළු තියෙන මිත්‍යා දෘෂ්ටිය නැත්තම් වැරදි දැක්ම වැරදි දැක්ම වශයෙන් දැන ගැනීමකින් සම්මාදිටිය ඇති ගැනීමට ඒකාන්තේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දවස් මේ දත්ත දේශනාව સમાપ્ત කරනවා සිය දිනාට තිරුවන් සරණයි